ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ විහිිත නගරේ පවත්වන ධර්ම දේශනාවලියේ පළවෙනි දවසේ නැත්නම් වැඩමුළුවේ පළවෙනි දවසේ අපිට ධර්ම දේශනා පැය ඉවිලා තියෙන සියලුම දෙනායි ධර්ම දේශනා සඳහා tempත් වෙලා ආභකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා භවකාරා දස නාථකරණා ධම්මා තීති සත්‍තා බුද්ධ සම්පන්න කිමක් අපි මේ වාස්තු භාවනා වැඩමුළුවක ධර්ම දේශනාවක අවස්ථාවකට පත්ලා කියන්නේ. ඉතින් අපි එක එකන දන්නවා මේ වගේ අපිට මේ වාස්තු භාවනා වැඩමුළුවකට අවස්ථාවක් ලබා ගන්න අපි කොච්චර කල් ඒක සැලසුම් කරන්න ඕනද කියලා. හැම කෙනෙක්ම තම තමන් වශයෙන් ව්‍යාපාර කරනවා. ඒ වගේම සංවිධායක ඇත්තෝ ඒකට අමතරව තවත් ඒක සංවිධානයේලා සුවිශේෂ ක්‍රියාවලියක් කරනවා. ඒ අපිට පෙනිලා උදව් කරන ඇත්තට. නොපෙනී පුදුමාකාර බල මණ්ඩල අපිට උදව් කරනවා. ඉතින් අපි මේ විදියට උපයා ගන්නලාද මේ අවස්ථා ප්‍රස්තාව දෙකක් මේ කියනවා. කොච්චර දුරට සම්පත්‍තික විදියට පාවිච්චි කරනවද? එහෙම නැත්නම් කොච්චර දුරට ඒක අර උපයා ගැනීමේදී යොදන ලද ශ්‍රමයක තරම් නොවන විදියට පාවිච්චි කරනවාද කියන එක තාම විවෘත මාතෘකාවක්. කොච්චර අමාරු දෙයක් අපි උපයගත්තා. ඒ උපයගත්තදී ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවා කියන එක නැත්නම් උපයා උත්සාහ සම්පදාව ආරක්ෂක සම්පදාවක් විදිහට පාවිච්චි කරනවා කියන එක තාම විවෘත මාතෘකාවක්. ඉතින් අපි උත්සාහ කරන පුළුවන් තරම් ඒක උපදීම පළඳලා ගැනීම සඳහා. ඉතින් අනුව සම්බුද්ධත්වයට පත්වෙච්ච සර්වඥ වහන්සේ තමන්නාන්සේ ඒ මනෝ ප්‍රවිධායේ පටන් මේ දක්වා අපි කියනවා සාරාංශික කල්පලක්ෂයක් කියන කොහොම දිලා හැරලා බලනකොට බුදුනාට පස්සේ තමන්ට මේ වැඩේට නැත්නම් මේ බෝධි පද ප්‍රාප්තියට වඩාම උදව් කරපු නැතිව බැරි අංග ටික පෙරුවා තෝරාගත්තා වෙන් කරගෙන උන්වහන්සේ දේශනා කරනවා පංචේ වික්කවේ අංගේ සමන් අනුකයිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්තියට චේතෝපල විමුක්ති සමාපත්තියට පඤ්ඤාපල විමුක්තියට පඤ්ඤාපල විමුක්ති සමාපත්තියට කියලා මහන්නේ මට පේනවා සාරෝධතා ඥාණයට පස්ස ආකාරයකින් අපේ මේ බෝධිචර්යාව බෝධිසත්ව ගමන අනුග්‍රහ කළොත් ඒක නාග ප්‍රඥා විමුක්තිය හෝ චේතෝ විමුක්තිය ලැබෙනවා කියලා බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන් මේක කරුණු පහකට අඩු කරලා පෙන්නනවා. අපි වට අනුග්‍රහිත අනුග්‍රහ පහක් කියලා කියනවා. ඉතින් අපි හැම වැඩමුළුවකම මුලදී මේ අනුග්‍රහිත සූත්‍රය සිහිපත් කරගන්නවා අපේ සංවේගයේ පහළ කර ගැනීම සඳහා. ඒ අනුග්‍රහිත පෙන්වනකොට බුදුරජාණන්සේ ඉස්ලාම් පෙන්වන්නේ සීල අනුග්‍රහිතය. ඉතින් මේ කෙනෙක් සීල අනුග්‍රහිතයකටපත් වෙන නැත්නම් සීල අනුග්‍රහිතයට බැසගෙන වැඩ කරන්නේ එයාට දෘෂ්ටි වශයෙන් කර්මේසා කර්මඵලයේ ඇදහිම නැත්නම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය නැතුව යම් කෙනෙක් ශිල්පත රකින්න ගියාට එයාට හේතුව වැටෙන්නේ නැහැ එනම් ශිල්පත රකින්න. ශිල්පත රැකීම සඳහා අවශ්‍ය කරන ඉන්ද්‍රිය සංවරයට පාදමක් එන්නේ නැහැ. ඒන පාදම තමයි මේ සම්මා දිට්ඨිය කම්මසගත ඥාන සම්මා දිට්ඨිය. සම්පිති කෙනෙකුට කම්මසක කම්ම සම්මෝහේ තියෙනවා නම් මොනවා කෙරුවත් බල්ලෝ මట్లా සල්ලි හම්බ කරලා ප්‍රශ්නයක් නැහැ. ඥාන ඥාව ගන්නෑ කියලා සල්ලි හම්බ කරන පැත්තට යන්නේ මේ කම්මසගත ඥාන සමාධිය කියලා ඇති කම් සම්මෝහේ කියන කෙනා. ඉතින් අද සමස්තයක් වශයෙන් ලෝකේ ගත්තහම ඒක තමයි ආර්ථික විලාසය. සූරා කෑම. එහෙම නැත්නම් පෘථිවි තලයේ විනාශ කිරීම. පෘථිවි තලයේ කොච්චර දූෂණයට ලක් වුණා. ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ මේ අපට මේකේ වගවීමක් තියෙනවා කියලා. ඒ මොකද මේ කරන දෙයක කළ කළ දේ ඵල ඵල දේ කියන එක තේරුම් අරගත්තේ නැහැ. තේරුම් අරගත්තේ නැති නිසා ඒගොල්ලන්ට ඉන්දියා සංවරයේ පේන්නේ නෝන්ජල්කමක් විදියට. ඉන්දියා සංවරයේ පේන්නේ මේ කාට බයද අපි එහෙම කරන්නේ අපි තමයි ලොක්කෝ කියලා ජීවිතේ රස ආස්වාදයේ පිණිස යනවා. එතකොට ඒක නකොට බයලජිකල් එක කොහොමද කටහිටි. ඉතින් ඒක දේව ධර්මනේ සුඛ ධර්මනේ. ඉතින් ඒ බයලජිකල් එක නැතුණාට පස්සේ තිරිසනෙක් සහ මිනිසෙක් අතර වෙනසකුත් නැහැ. ඉතින් ඒක නිසා ඒ දේ ඇති කරන අපි යම් ප්‍රමාණයකට ඔසවා තබන සීලය හැම කෙනාටම පටවන්න බෑ. පටවන්න ඕන නම් හොඳනම් හොඳයි ඇත්තට පටවන්න වටිනවා. පටලවට කරන්න බෑ. මොකද ඒ කෙනාගේ දෘෂ්ටිය පිරිසිදු නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් හෝ බයලජ්ජා දෙකක් පහළ වෙන්නේ නැහැ. නමුත් ඒක බානකට කියන්න පුළුවන්. බුදුජානක ඉස්ලාම දක්වනවා මේ මනුස්සයාගේ ශිෂ්ටාචාරයක් තියෙනවා. හැදියාවක් තියෙනවා. සීතලකතියක් තියෙනවා. හික්මීමක් තියෙනවා. සීලයක් තියෙනවා. නැත්තම් බෑ කතන්දරේ පටන් ගන්න. ඉතින් මේක අපි මේ දසුත්‍ර සූත්‍රයේ විතරක් මේ නාමයේ අනුග්‍රහික සූත්‍ර විතරක් මේ අද ගන්න හදන මේ දසුතර සූත්‍රයේ කාරණාවේදී මුලටම සඳහන් කරලා තියෙනවා. ඊ ගාවට සීලානුග්‍රහිකෙන් පස්සේ සූතානුග්‍රහය. යාට සෑහෙන බෞද්ධතාවයක් ඕනේ මේ සීලය සාධාරණීකරණය කරන්න. මේක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පෙරපතම පාත්තගෙන ආවෝ න්‍යායක්. ඒක මේ ඒ වෙලාවට කොටලා කියන කතන්දරයක් නෙවෙයි. අවුරුදු 2600ක අපි මේ වර්තමාන කාලේ ලිඛිත ඉතිහාසයක් තියෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේලා පරලක්ෂ 12000 සිතියක් පහළුණයි කියලා යම් යම් තැන්වල සඳහන් කරන්නේ හැම කෙනාගේම මුලට ගියොත් ඒ තරම් කාලයක් මේක දිගට පැවතිලා තියෙනවා. ඒක තේරුම් ගත්ත සුදු පිරිස විතරයි මනුස්සයන් වශයෙන් හඳුන්වන්න පුළුවන්. අනිකට ජීවත් වෙනවා. ජීවත් වුණාට ඒක උසස් වීම ආදී භාවයටපත් වෙන්න දෙවියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ බව සීලේ වුණත් කමන්නේ, සමාධිය වුණත් කමන්නේ, ප්‍රඥාවක් කමන්නේ. ඒ ලිඛිත ලේඛන දිහා බලනකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේවා ශාස්ත්‍රීය ලේඛන නැත්තම් සුද්ධ ලියවිලි එහෙම නැත්නම් ආගමික වශයෙන් පැවතිලා තියෙනවා. සමහර ඒවා අපේ අදන් භාෂාව ජීවිලා තියෙනවා. එහෙම නැත්නම් විවිධ තැන්වල සඳහන් වෙලා තියෙනවා. අන්නේ කියවලා අසුවිරු ඥාන ඇති කෙනාට තේරෙනවා මේවා නිකන් කාටවත් තරහට ගොතව කතාවක් නෙවෙයි. යුකේ පැවිදිලා තියෙන සනාතන ධර්මයේ. ඉතින් අන්නේ ටික කියවන්න ලැබීම අසන්නත් ලැබීම ඇත්තටම නම් පොතේ විදිහට අසන්නත් ලැබීම තමයි තියෙන්නේ සුත අවසුත භාවය. එහෙම නැත්නම් පොතේ දැනුම කියලා කියනවා. ඒ පොතේ දැනුම කරදර වෙන වෙලාවල් තියෙනවා. හරියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සීලය හා සම්බන්ධ පොතේ දැනුම සහ සීලය හා සම්බන්ධ නැති පොතේ දැනුම වල જાති දෙකක් තියෙනවා. ඒකෙදී සර්පය ඇල්ලුවා වගේ තමයි. පරිපූර්ණයෙන් ඇල්ලුවොත් කන. හරියට ඇල්ලුවොත් සර්පය দমনය කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ සුතමේ ඥානෙ තියෙන කෙනාට ඒ මනුස්ස ශරීරයේ මේ සීල සමාධි ප්‍රඥා පාවිච්චි කිරීමේ අත්පොත ලැබෙනවා. අනික කාට අත්පොත නැහැ. මේ පාවිච්චි කරාට වදුරට දැල්පි හම්බුණා වගේ තුවාල කරගන්න. ඉතින් ඒ නිසා මේකට සූත්‍රමය ඥානය අවශ්‍යයි. ඒකයි මේ බණ කියන්නේ. ඒකයි මේ වටිනා දවසේ කාලසටහනේ ධර්ම දේශනා සඳහා ලොකු කාලයක් වෙන් කරන් ඒ සූත්‍රයට කරන අනුගමනයක් විදියට. ඒකට ඒකට සතිපැදී බණ අහනවා කියන එක ආනිසංස ගොඩක් සයිතියක්. සුතං සුතා සුනාති සුතං පරිවෝධකේති දිට්ඨි මුජ්ජ කරෝටි චිත්ත මනස පසීදති ආදි වශයෙන් අටතර ආශක් තියෙනවා එවන් කන්දී මහරහ නැත්නම් ගිනි මහරහ කියලා කියන්න පුළුවන් තුන්වෙනි එක තමයි සාකච්ඡානුකයිති ඒ කියන්නේ අපි එහෙම වැඩ කරන අපි අපි සාකච්ඡා කරන්න ඕනේ අනේ දැන් බුදු ආමරෝනේ අපිට මෛත්‍රී බුදු ආමරෝ කන් ඉන්න වෙනවා ඒක නිසා දැන් ඕක කරන්න බෑ කියලා අපි ඕක පස්සට දානවා අපි මේ ලෝකෙට ඉපදෙන කාලේ අපි අම්ල දාත්ලා එහෙම තමයි තියෙන්නේ ඕක දැන් කරන්න බෑ. ඒක කරන්න අපි මයි දැන් පික් කර කර ගමු මයිටි බුදුහාම දැන් කරපස්සේ කරගන්න පුළුවන්. ඒ නැත්නම් මේක මධ්‍යම ප්‍රදේශයකට වැටෙන්නේ නැහැ. අපි ඉන්න ප්‍රදේශය ඒ නිසා ඒක හරියන්නේ නැහැ කියන මොනවාට කර්ම දෙනවා. ඒ කියන්නේ නොකිරෙන පැත්තකට. සාකච්ඡාවක් කරලා මේක අපිට අපි අපි අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මේකට අපිට අධිකාරී ශක්තියක් තියෙනවා කියලා යෝගාවචරණ අතර සංජීවී සාකච්ඡාවක් එන්න පටන් ගන්නකොට බොහෝම සුළුකාරයි. තිබුණෙම නැහැ තේරුණා නම් ඔය එක්කෙනෙක් කොට බලන් කියවන අනිකට සාදු කියලා අහගෙන ඉන්නවා මිසක් සාකච්ඡාවකට තමන්ගේ අමුද්‍රව්‍ය දාන්න තමන්ගේ අත්දැකීම් දාලා කතා කරන්න පුළුවන් සජීවී සාකච්ඡාවක් මේ වෙනකොට පැය එකක් වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට කාලයක් වෙන් කරනවා අද අපි අවල් කේදිට ඒකමාර දක්වා මේ කාලෙන් ගත කරා. ඒක නිහිලුවක් නෙවෙයි. ඒක දෙවි තමයි දෙකක්. ඒ වෙලාව ඒ වෙලාවේදී තමයි හරියට සපේලා මේ දුතු දේ අස්පනා පිට ප්‍රකාශ කරන්න යනවා කියලා කියන්නේ සාකච්ඡාවකදී අපි සංනිවේදනය කියන පාඩම ඉගෙන ගන්නවා. අපි මුගක් වෙලාට කරන්නේ සම්පප්පලා. කිසිම සංනිවේදනයක් වෙන්නේ නැහැ. අපි කතා කරුවොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක උන කතා නොකර ඉන්නේ කොහොමද? නමුත් මේ සාකච්ඡා වෙලාවේදී අපි ඉතින් දන්න ක්‍රමයේ හැටියට අපේ ප්‍රශ්නේ වර්ණ ගන්න ඕනේ. ඊට පස්සේ සාකච්ඡා කරගෙන යන්න ඕනේ. ඉතින් යම් වෙලාවක ඒ සාකච්ඡාව හොඳටම සම්බන්ධ වෙනවා නම් අපි සංවේදනය වෙනවා නම් කියනවා මුළු ශරීරෙම ව්‍යායාම. හන්දේ පටන් ගත්තාම ඒක උදේ වෙනවා තේරෙන්නේ. දිගටම සාකච්ඡාව ඉන්න පුළුවන්. මොකද ඒ තරම් මේක සජීවී කරන දෙයක්. ඒක නිකන් බැටරියක් charge කරනවා වගේ දෙයක්. මගේ ජීවිතේ ගත්තොත් එහෙම අධ්‍යාපනයේ වැඩි හරියක්ම වෙලා තියෙන සාකච්ඡා ආරම්භයක් පොත්පත් බලලා නෙවෙයි පොඩි කාලේ. කවුරුත් සාකච්ඡා කරන්න ගිහිල්ලා අහගෙන ඉන්නකොට මට තේරෙනවා මේ මිනිස්සු කොච්චර දැනුම තියෙනවද කොච්චර සංවිධානාත්මකව ඉගෙන ගන්නවද මට ඇහෙනවා විතරයි විභාගෙට කිට්ටුචාම පාඩම් කරන අයලා හිටලා විඳගෙන ඉන්නවා ඒගොල්ලෝ ප්‍රශ්නක් කියනවා උත්තරක් කියනවා අපි කියන්නේ කුප්පිය පුරවනවා කුප්පිය ළඟින් ඉන්නවා මේ විදිහට කියනවා දෙවෙනි ඒ මිනිස්සුන්ක් මහන්සිලා කරන්නේ හැබැයි ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද ඒගොල්ලෝ එහෙම ඊර්ෂ්‍යා කෝප මාන්නේ නැහැ ඉතින් සාකච්ඡා කරනවා ඒකට බේන කාලේ මම 77 විතර ඉඳලා ඒ 88 88 වෙනකම් කිසිම කෙනෙක් සිංහලියෝ නෑ ඔක්කොම ඉන්නේ සුද්ධෝ. ඉතින් ඒගොල්ලෝ එක තිලා ඒ සාකච්ඡා කරනකොට මම කිව්වේ සුද්ධංග ප්‍රශ්න සුදු ප්‍රශ්න අපේ ප්‍රශ්න කළු ප්‍රශ්න නෑ ඒකම ප්‍රශ්න. එකම ප්‍රශ්නේ කොයි එකකටවත් එකම ප්‍රශ්නේ වැඩි කියනකත් ඒ ප්‍රශ්නේ. ඥානෝටත් එක ප්‍රශ්නේ. පිරිමින්ටත් එක ප්‍රශ්නේ. ඉතින් මේ ඔක්කොම ඔක්කොම කතාන්නේ මගේ ප්‍රශ්නේ කියලා බලන් ඉන්නකොට ඒගොල්ලෝ නිකන් සහෝදරයෝ වගේ වැඩේ. ගෙදර දොරේ ඉන්න ලේනෑයෝ වැඩි ඕන ලේනෑකමට වැඩි මේ ඕනෑකම මත වෙච්චාම පුදුම මේ ලිංගතු භාවයක් ඇති වෙනවා මේ ධර්ම සාකච්ඡාවේ. ඉතින් ඒකට ඒ සක්‍රීය සහභාගීත්වය ලැබෙන්න ලැබීමක් තියෙනවා. ඒකේ ප්‍රයෝජන ලබන්නේ නැතුව අපිට තනියම මේ වැඩේ කරන්න බෑ. එතකොට මේ සීල සූත්‍ර සාකච්ඡා කියන මේ අනුගහිත ලැබුණට පස්සේ විතරයි සමත අනුගහිතය කියලා කියන්නේ ඇත්තටම භාවනා කරන මොකද්ද කරන්න ඕන කියලා තේරෙනවා. ඒ නැත්නම් මොනවදෝ කරනවා. කිසි තැනකට ගොනුවක් නැහැ. කිසි තැනකට එකතුවක් නැහැ. කිසි තැනකට යාදෙන ගතියක් නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන ගමන් ආය සීල විමසන්නෝ. ආය සුති විමසන්නෝ. ආය සාකච්ඡා විමසන්නෝ. විමසන්න විමසන්න තමයි ඒක ඉදිරියට යන්න පටන් අරගන්නේ. ඉතින් අපිට සම්මුතියක ඉඳලා සංකේපණයක හතරක් වගේ තියෙනවා. එක එක කතා කරනවා, ප්‍රශ්න තියෙනවා, නමුත් මේ ඒ ඒ ඒ විදම ඒ කලෙහෙත දරාගෙන හෝ ඒ ගොල්ලොත් එක්ක වැඩ කරනකොට සාකච්ඡා කරන වෙලාවක් ලැබෙනවා මට. ධර්ම දේශනාවක් අහන කරන වෙලාවක් ලැබෙනවා. ඒ පිටසත් එක්ක ඉන්න මම සිල්වන්ත වෙන්න ඕනේ කියලා තේරෙනවා. ඒ නිසා ඒ භාවනා කර්ම භාවනා කිරීමත් ඒකාන්තයක්. නැත්නම් භාවනා කරන්නේ නැති එකයි සත් සංගමේ පවත්නවා කියන එකත් ඒකාන්තයක්. ඒ දෙකෙන් කළ සත්පුරුෂ සාසං සේවනයේ සත්‍යන සංගමක් කියලා කියනවා. ඒක නිවනක් වගේ. එහෙනම් භාවනා කරන පිටසකේ ඉන්න හැම ගන්න නිවනක් වගේ ගමවද ඒක නට හරි ලේසි සමාධිය ගන්න. දන්නවා මේ දේ වැරදි මේ දේ හරි කියලා කොච්චර වැරදි කරලා තිබ්බත් ඒ සත්‍තුස සංගමයට යනකොට අර සීලමය උසස් වීම සුත්තමය වශයෙන් පිළිීම සාකච්ඡා වශයෙන් සංනිවේදනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ හතරම ඇතුළත තමයි විපස්සනා අනුගහිතේ. ඒක නැතුව ඔබ මොකක්වත් ඕනේ මම කෙලින්ම ගිහිල්ලා විපස්සනා කරන්න ඕනේ කියලා ඒකට සම්බන්ධ වෙන්න හදනවා. එතකොට ඉතින් මේ පිස්සු ඇටේ කෙටිම ක්‍රම. පොළු වයර් මාරු වෙන කෙටිම ක්‍රමේ කෙලින්ම ගිහිල්ලා විපස්සනා කරක් කරන්න හදන එක. ඉතින් ඒක හැයින් චෝදනා තියෙනවා. මේ භාවනාව අනර්ථ කර කර කියලා. අනර්ථකාරී කියලා. විශේෂයෙන්ම සතිය වගේ දෙයක් සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා කොයි දෙයකට ගැලපෙන දෙයක් කියලා. දැන් බටහිර වෙනම රිසර්ච් එකක් යනවා. සත්‍යයේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ආෆ්ටර් ඉෆෙක්ට් බලන්න. සත්‍යයේ තියෙන වැරදි පැත්ත බලන්න. එකක් දෙකක් රිසර්ච් පේපර් දෙන්න බලන්න. ඒගොල්ලෝ කියනවා එහෙම සත්‍ය ඔක්කොටම එහෙම හරියන එකක් නෙමෙයි. මේ මේ වගේ වැරදි තියෙනවා. ඒක මොකද ඉතින්ට එනකම් සීල සුත සාකච්ඡා සමත කියන කාරණා නැතුව කෙලිම විවතනාට බහුවාම ඒක හරියට ඉපදිච්ච ගාන පොඩි දරුවෙකුට high protein කන්න දෙනවා. පොඩ්ඩක්වත් දෙන්න ඕනේ දුරෝග ආහාර. පොඩ්ඩක්වත් දෙන්න ඕනේ දියර ආහාර. බොක්ක හැදෙනවා. ඊට පස්සේ තමයි ඒ ළමයට ඒ සංකීර්ණ ප්‍රෝටීන ආහාර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තාප්පයාගේ අසකොණෙන් ඇල්ලුවා වගේ මේ විපස්සනාගේ අනුසලක මූලික හතර අවශ්‍යයි. ඒ නිසා ඒක ගුණෝකුත් තියෙනවා. මේ සසුත්තර සූත්‍රයේ සඳහන් නැහැ මේ අනුගහිත සූත්‍රයේ සඳහන් කාරණාවල පරම්පරාවකුත් තියෙනවා. ධර්ම પરම්පරාවකුත් තියෙනවා. ඉතින් ඒක අපි නිකන් මතක් කරගන්නවා. අපි වැඩමුළුවේ මාතෘකාව වෙන්නේ ඉස්සල්ලා. ඉතින් ඒක මේ වෙනකොට කිවිවලින් සඳහන් කරා කියන එකඟතාවයේ මත අපි මේ වැඩමුළුවට ගන්න මාතෘකාව ගත්තොත් ඒක සඳහන් වෙන්නේ දසුත්තර කියන සූත්‍රයේ ඒක දීකනිකාය කියන පොතේ අන්තිමට සඳහන් වෙලා තියෙන සූත්‍රය. ඉතින් අර අනුගහිත සූත්‍රයේ සර්වචනාන්තයේගේ ශ්‍රීමුක දේශනාවක්. නමුත් මේ දසුතර සූත්‍රය සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේගේ දේශනාවක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ලොකු ප්‍රයත්න දෙකක් අරගෙන තියෙනවා. උන්වහන්සේ දැනගෙනත් ඉඳලා තියෙනවා සර්වචනාන්තයට කලින් තියෙනවා පාමයි කියන. සර්වචනාන්තේ දීපුවේ ධර්ම සේනාධිපති කියන නිලයට නිරයකින් ගිය යුතු යුතුයකමක් විදිහට සර්වඥන්සේ දේශනා කරපු හැම ධර්ම කරුණුම එකතෙන් කරන්න ගත්ත එක ප්‍රයත්නයක් තියෙනවා. එක එක නාට එක එක ධර්ම වල දේශනා කරපු කරුණු එකතෙන් කිරීමට ගත්ත ප්‍රයත්නයක් ආර්ථික සංකේතය. ඒකට සූත්‍ර පැත්තෙන් උපාලි ස්වාමීන් වහන්සේ, පාරිමාර්ථ නාන්සේ ඔක්කොම බාහිර කාර්යය ඒ දේහයේ සූත්‍ර කියන දේහය උගන්වීම් කියන දේහය සාර්ථක සාංශකේ ලොකු අවශ්‍යතාවක් වෙලා තිනවා හැම දෙයක්ම වගේ මේකේ සටහන් වෙලා වාර්තාගත වෙලා තියෙනවා කියලා. ඒකට මේ කියන මේ දසුත්‍ර සූත්‍රයේ ඉස්සර සම්මිති සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා සාර්ථක සාංශකේ ගාව කාටසදාන. එකේ කර්ම මෙච්චර බුදුහාම දේශනා කරනවා. දෙකේ කර්ම මෙච්චර දේශනා කරනවා. තුනේ කර්ම කියලා යම් යම් සූත්‍රවල කර්ම සඳහන් ප්‍රමාණය 1 2 3 4 වශයෙන් වෙනස් වෙනවා. සාරිපුත්‍ර සංගමයේ ඉස්ලාම් මේක පොඩි කෙටි සටහනක් දාගෙන තියෙන්නේ. ඒකතු කරලා ඒක සංගීති සූත්‍රය කියලා හදලා කියනවා. ඒක හරියටම සාස්තුජාන වහන්සේගේ මහපරණේ ස්වාමීන් දවස් 100කට පස්සේ දීපු පළවෙනිම ධර්ම සංගායනාවට කිතුම්පත් සකස් කළා කියලා. ඒ සකස් කරලා සර්වතන ඉස්සලා සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ ඉන්න සංඝයාට මේක ලොකු කෙටුම්පතක් වුණා. මේ මේ කරුණු ටික සංග්‍රහ වුණේ නැත්නම් සංගායනාව අංග සම්පූර්ණ නැහැ. ඊට පස්සේ මේ ධර්ම සංගායනාවේදී සෝපංශියක් මහරහතන් වහන්සේලා මේකට මාස්පිරිලෝ මේ හැකිලට මාස්පුරෝලා නහර බැඳලා හැමදාලා සිවිය දාලා දේ සකස් කරා. ඉතින් ඒකදී සාරිපුත්තු සාංශිකේ සංගීත සූත්‍රයේ හැකිල්ල දැනට තියෙන සූත්‍ර පිටකයේ දීගනිකායේ මධ්‍යමනිකායේ අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය කියන ඒවා ගත්තාම අර මුල් සැකිල්ල කෙටියෙන් සාසනය අඳුර ගන්න කෙනෙකුට ලොකු කටුවතක් පතක් ඒක නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ධර්ම කරුණු ධර්ම කරුණු සඳහා එකතු කළා මිස ගුණවත් ප්‍රතිපදාවක් ගැන කතා නැහැ. ඊට පස්සේ ඒ පස්සේ දෙන මේ දසුත්තර සූත්‍රයේ ගුණවත් නිවන සඳහා එක එක දාසයක් කරලා තියෙනවා. ඒ නිසා ආරම්භක ගාතාවක් දේශනා කරනවා දසුත්තරම් පවක්ඛාමි පත්තුම් නිබ්බාන පත්‍ය. මම මේ දසුත්තර වශයෙන් අර කර්ම එකතු කරලා කියනවා දැන් නිවන් යන්න. ඉතින් තියෙන ධර්මයේ ධර්මයේ සඳහා දැන් තියෙන ධර්ම නිවන සඳහා කියලා. ඉතින් අපි ඒක තමයි මාතෘකාව කියාගත්තේ. ඒකෙත් මේ වෙනකොට දැන් අවුරුදු මම හිතන තුනක් හතරක් වගේ. ඒකේ තියෙන කර්ම කරගෙන කරගෙන කරගෙන යනවා. දැන් තියෙන සටහන් වල හැටියට යනකොට දසුත්තර සූත්‍රයේ මත පමණක් අපි වැඩමුළු 70 ගණනක් කරලා එක එක මෙහෙමයි දෙකේ වමයි තුනේ වමයි කියලා. ඉතින් අපි දැන් ඉන්නේ 10 පොතේ. කරුණු 10 ඒව සංග්‍රහ වෙලා තියෙන අවසාන කොටසේ ඒකට කොහොම දිග කරුණු තියෙන්නේ. ඉතින් මේ ඒ කරුණු 10 අගංගු පොතේ පරිච්ඡේදයේ පළවෙනිම ප්‍රශ්නේ සාරිපුත්‍ර සාන්ති ප්‍රශ්නේ අහලා උත්තර දීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ශාන්ති අහනවා කතමේ දස ධම්මා බහුකාරා. සර්වඥාන්සේ විසින් දේශනා කරන ලද වඩාත්ම බහූපකාර යෝගාවචරයේකට නිවන් දකින්න උත්සාහත්ම උපකාර කරන ධර්ම 10 මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝ උත්තරේ දන්නවා. ඒ ප්‍රශ්නේ මේ සූත්‍රයේ දස පොළක ඇහෙනවා. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කතමේ ද්වේ ධම්මා බහුකාරා කතමේ තයෝ ධම්මා බහුකාරා කියලා සර්වඥාන්සේ දේශනා කරපු තනි ධර්මයේ මොකද්ද බොහෝ උපකාර කරනවා. සර්වඥාන්සේ දේශනා කරපු විද්‍යා ධර්ම දෙක යුගලේ මොකද්ද බොහෝ උපකාර කරනවා. සර්වඥාන් දේශනා කරන කරුණු තුන මොකද්ද බොහෝ උපකාර කරන කියන ප්‍රශ්න පිළිවෙලින් ඇවිල්ලා දැන් එනවා කතමේ දස ධම්මා බහුකාරා. ඒක අපි සිංහලට නගන්නේ සර්වඥ දේශිත සූත්‍ර වලින් කෙනෙකුට බහූපකාර බොහෝ උපකාර කරන්නා වූ ධර්ම 10 පොකුරක මොකක්ද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ නිදේශ වශයෙන් උද්දේශ වශයෙන් අතු කරපුවාම ඒ සමස්තෙට දෙන උත්තරේ තමයි දස ධම් දස නාත කරන ධම්මා කියලා. ඒ කියන්නේ නාත කරන කියලා සූත්‍රයක් තියෙනවා උත්තර නිකායේ දසක නිපාතේ. ඒ සූත්‍රය තමයි මේකට උත්තරේ. සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. නාට කරන ධර්ම 10ක් ඒ තරම නැත්තම් එයා නාටයි. ධර්ම නාට කරන ධර්ම දන්නවනම් එයාට පපු ඉදරට දාගෙන මේ භාවනා ගමනේ යන්න පුළුවන්. සාසන ඉදිරියට යන්න පුළුවන්. එයාට සරණ පිළිකා නාට කරන ගතියක් තියෙනවා. එහෙම නැත්තම් අසරණයි අනාතයි. ඉතින් අද අපි අසරණ වෙලා වගේ මට තේින්නේ බුදුහාමුදුරනේ කියලා කියන ඇත්ත කතාව. අද යන ක්‍රමේට මේ සතර දනාවේ අපි අසරණ වෙලාවක්. අනාතයි. ඒක කතා කරන්න දෙයක් නැහැ. අනේ අනාත වීම සහ සනාතන ධර්ම. නැත්නම් නාතක ධර්ම කිව්වම කලුසුදු වෙනසක් තියෙනවා. ඒක කොටස් දෙකම අපේ තුල තියෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන අනාත කරන ධර්ම අපිටත් අපේක්ෂා කරගන්න තරම් කියලා දීලා. ඒ වෙනුවට මේ නාත කරන ධර්ම ටික ගන්න. එතකොට පළවෙනිම දේ තමයි Taman කරගෙන පෞරුෂත්වය. එහෙම නොවුනොත් ඒ පෞරුෂත්වයේ තියෙන වඳවීම හීන භාවය තමයි මානසික රෝග කියලා කියන්නේ. ඉතින් ඒ කායික රෝග වලට බලනවා. ඉතින් යම් කිසි කෙනෙක් Taman සාරණක් පිටක් ආදාරයක් නාටකන දෙයක් රටේ ඉන්නවා කියලා දන්නවනම් අපි කියන්නේ ශාසන ආරක්ෂකදා. අපිට ධර්ම ආරක්ෂාවක් තියෙනවා. එතන ශාසනය ආරක්ෂාවක් තියෙනවා කියලා කියනවා. අන්න ඒක නිකම්ම ඊගොල්ලන්ට පැත්තට ආව වෙන්නේ නැහැ. එනතම් තීරෝපිකම් වලින් ලැබෙන්නේ ඒකට අදාළ ක්‍රියාපටිපදා 10ක් තියෙනවා. ඉතින් ඒ 10 නැත්නම් යාට මේ කුක්කලි කහමුදාවක් තිබ්බත් ගියාගල් හදලා වටකොට දාප බැඳලා කටුකම්බි ගහලා මොන දෙකින් අරසාව දෙන්න ගියා කෑවට දිරවන්නේ ඇදුර ගියාට නිින්දයන්නේ අනාථ වෙලා තියෙන්නේ ඉතින් අත ඒකේ ඒ ඒ ස්වභාවය ඉතාමත්ම ප්‍රසිද්ධ ඔය දිනුන අය සම්මත රටවල් නැත්නම් පොසත්යි කියන අය නැත්නම් නායකත්වයට පත්වලා කියන අය එහෙම නැත්නම් සමාජ කාලේ ඉගෙනම ඉන්න කිසිම කෙනෙකුට ඔබ නිඳන ගැතිය උන්නේ කංගක් නැහැ. කෑවට බඩ తీරවන්නේ නැහැ. ඉතින් ඒ අනාථ භාවය දැන් හෙලි වෙක පටන් ගන්නවා. තුවාලෙ වැగిරි පැහැවලා දැන් පූජා වැగిරෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. පසංගගෙන ඉන්න බැරි තරම්. මොකද දැන් සාමාන්‍ය ජනතාවට ඒතරතුරු ලැබෙනවා. සාමාන්‍ය ජනතාවත් බැලුවොත් මේ තාක්ෂණය නිසා යම් මට්ටමක සමාජ මට්ටමක ජීවත් වෙනවා. ඒකකට තේින්න පටන් ගන්නවා. ඒක ඉහළම තලයේ ගිය කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ විතර ඇත්තටම දැනටම මෙහි ඉඳගෙනම අපාය දුක් විඳිනවා. අන්නේ ඒ බව අපිට දෙපැත්ත දැනගෙන ඉන්නකම අපි තාම කෙලවරකට පැමිණලත් නැහැ අපි ওই තරම්ම නරක වැඩ කරලත් නැති නිසා මේ නාට කරන ධර්ම ඇහුවට පස්සේ කෙනෙකුට තේරෙනවා අපි මේ දුවන දිවිල්ල හැටියට අපි මේ නාට කරන ධර්ම වල තමයි වතුර වෙලා තියෙන්නේ. නාට කරන ධර්ම තමයි කෙලසලා තියෙන්නේ. ඒක උප්පත්ති ලැබිච්ච දෙයක්. ඒක නිසා අපි පොඩ්ඩක් මේ දුවන දිවිල්ල නතර කරලා ඒ නාට කරන ධර්ම එක අහලා බලන්න ඕනේ. අහනවා කියන්නේ සුත මේ වශයෙන් දරගන්න. ඊට පස්සේ කල්පනා කරලා බලන්න ඕනේ අපි ওই දුවන දිවිල්ලේදී අපිට හම්බ වෙන දේ අපි අතින් මේ දිවිල්ල නිසා නැති වෙන දේ කලකලා බැලුවොත් මේක දෙවැන්නේ ප්‍රතිකාරයක් නෑ අපිට කියන්න බෑ මේ කවුරු හරි මාව නාසන්තුට දාගෙන මියාට එක්කම මාව ඇදගෙන ගියා කියලා ඒ නාසන් දෙකයි මේකේ තියෙන සංහාවයි අවිද්‍යාව සංහා අවිද්‍යාව කියන තාක්කල් අපි වැරදි දේ සෝරන ඒ නාටක කරන ධර්ම අපි අතින් මේක අතින් පතර පතර පතර කරනවා ඒක අපි ප්‍රමාදී කියලා අප්‍රමාදී කියලා ප්‍රමාදී කියලා කියනවා ඒක අර්ථය කරන්න පුළුවන් මේ අප්‍රමාදීව කාමයේ පිටපත් යනවා ඉතින් කාමයේ පිටපත් යන්නේ නැහැ නාථකන ධර්ම නිකන් වචාට ලක් වෙනවා මහ කම්මැලි දේවල් කියලා හිතෙනවා ඕව කරලා කාටද හරි කියලා අහනවා ඉතින් මේ කාමයේ පවතින ඉතින් සාධුගානික සුතමේ වශයෙන් අහලා මේ චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාවට දාලා තර්කයට දාලා කල්පනා කරන්න ගියොත් අද කියන්නේ සමාජයේ පසුබාහන කොටසක්. අර අනාථගම ධර්ම දිගේ යන කට්ටිය තමයි සමාජයේ ඉහළ තලයක ඉන්නේ. එහෙම නැත්නම් ආදර්ශවත් චරිත බවට පත් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ ජනමාධ්‍ය දිගටම පෝෂණය කරන්නේ. ඉතින් ඒක ඔක්කොගෙම මූලික සලස්මක් තියෙනවා. මාර්ගාක්ෂික ගතියක් අන්නේ මාර්ගාක්ෂික ගතිය දැකගෙන ඒ කවුරු මොනතරම් ලෝකයේ 99.99 ඒ වැරදි පාට වැටහිච්ච නැත්නම් මම මේ තාක්කල් මගේ ජීවිතේ 99.99 පැවිදිලා තිබ්බත් මේ නාමතර ධර්ම බැහැරෙන්න බාධාවක්. ආයේ ඒ මූලික ප්‍රභවය ඒ ශක්තිය ඒ එහෙම නැත්නම් කියනවා නම් භව සම්පත් කරගතිය හැම කෙනා ගාම තියෙන බව රසංගනවා මේක ලියනාසි නවයි කියන කතාව. දෙයනාසේ මාවපු නිසා හැම කෙනාම නැවීම නිර්මාපකයට වැඩිය පල්‍යාසක් තත්වෙදී. මොන ලබ්ද මවන්නට වැඩිය හීනමානයක් කරනවා. ඒ නිසා මම කවගේරි මම නිර්මාණයක් කියලා කියපු ගමන් ඊට උඩින් තියෙනවා මොකද්ද සර්වබලධාරී ශක්තිය එයා තමයි කියලා තීන්දුව කරලා තියෙන්නේ. නමුත් මේ නාටකන ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒක වළක්වා නම් අතහැරියා නම් මමයි කෙරුවේ. ඒත් කමක් නැහැ මට දැන් ඒක යෙදිලා ඒකේ කටයුතු කරන්න පුළුවන් කිව්වොත් මට ඉගෙනාසිකින් අවසර ගන්න ඕනේ නැහැ. මට කවුරක්වත් නැහැ ඒ උඹට එහෙම කරන්න දෙන්නේ නැහැ කියලා කියන්න කෙනෙක්. කරනවා නම් කරන්නේ අවිද්‍යාවත් කුෂ්ණාවත් විතරයි. ඒ නිසා මේ නාටකන ධර්ම හදාරනොයි කියලා කියන්නේ මේ අවිද්‍යාව සහ කුෂ්ණාව විදිහේ නපුරු පැත්ත. නැත්නම් අවිද්‍යාව සහ කුෂ්ණාවේ තියෙන නාස්තරවත් ඇදගෙන යනවා වගේ ගතිය අපි තේරුම් ගන්නවා. ඉතින් ඒක සතුටක් තියෙනවා ඒක මගේ එකක්. මේ අවිද්‍යාව මගේ අවිද්‍යාව. මේ ප්‍රශ්න මගේ අවිද්‍යාව. අපි අර කම්මසගත ඥාන සමාධියේ නෑ කියලා කියන එක කවුරු හරි කරපිටක් කියලා. මට මේ කරදර යාවේ අසෝලාංක. මම හරි සාන්තයි. මම හරි අහිංසකයි. අය කිසි වැරද්දක් නෑ. අහවල තමයි මට මේ වැඩේ කිව්වේ කියලා. ඉතින් මේ වැරදි මතය අපි කතා කරන උදේ ඉඳලා ඇඳලා කතා කරන වචන විශ්ිත 99 තියෙනවා. ඊට 99ක් කියනවා මට මේ දේ උනේ අසවල් දේ. ඉතින් අපි මේ කරුණ එකට බස්සලා ඒක නැති කරන්න තමයි මේ තාක්ෂණය දාගත්තේ. ඒක නැති කරන්න තමයි අපි මේ සම්මන්ත්‍රණ පවත්තා. වලිගේ නැති කියලා ඉතියි. ඒකට කියනවා භාව නැහැ කියලා. භාව නැහැ. භාව කියන්නේ වලිගේ. ඉතින් භාවනා කරන සමානකත් භාවනාව කියලා කියනවා. ඒගොල්ලෝ මේකත් කරන්න හදනවා දියුණුවට යන්න. ඒක නැත්නම් මේ අභිවෘද්ධිය සඳහා භාවනාව යොදා ගන්න. ඒක කියනවා භාවනාව කියලා එකට. ඒ මොකද මේ මේ Taman ආත්ම වංචනයක් තියෙන්නේ. ඒක නිසා අපි මේ වැඩමුළුවේදී බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ ඒ නාටකන ධර්ම පිළිබඳව අවබෝධය ලබා ගන්න. එන අවබෝධයක් ලබා ගන්න වෙනකොට අපිට සමාජ සංවේග පහළ වෙනවා. සතුටක් පහළ වෙනවා. එතන සමස්ත ජනතාව කෙරේ සංවේගයක් පහළ වෙයි සතුටක් පහළ වෙයි අන්නේ වේගය තමයි අපි පාවිච්චි කරන්නේ යන්නේ ප්‍රතිපදාවට බල ශක්ති කරනවා සංවේගය දෙකකට වැඩ කරන්නේ කියනවා අපි කලකිරීම කියන්නේ සංවේගයට කලකිරීම කියන්නේ සංවේගයේ තවත් වචනයක් ඒකේ වේගයක් තියෙනවා තමයි තේරෙනවා මම මෙතෙක් කල කොහොමද මේ කරලා තියෙන්නේ මොකද්ද කරලා තියෙන්නේ කියලා ඒකෙන් පශ්චාත්තාප වෙලා අසර යන නෙවෙයි ඊගාව පියවර ගන්නවට බාධා වෙන්නේ නැහැ. අපි ඉදිරියට යන්න පුළුවන් කියලා තේරෙන කාලෙට මේ නාටකන ධර්ම අපි තේරුම් අරගත්තොත් අපි කරපු වැරදි වලින් අපිට ප්‍රස්ථාන නැතිලා නැහැ. අපි කරපු වැරදි වලින් අපි සියලුසිය පිළියම් කරන්න බැරි මට්ටමකටපත් වෙලා නැහැ. ඒක නිසා ඒකට පිළියම් කරන්න පුළුවන් ගතියම මනුස්සත්කමයි. බුද්ධෝත්පාද කාලයක manussත්ත්ව ප්‍රතිලාභේ ලැබුණයි කියලා කියන්නේ අපි කොච්චර ඒකට වසුරු හෙළුවත් කොච්චර ඕනදෝ තමයි දෙන්නත් ඒ manuss කමේ තියෙන ඕනම වෙලාවක නැගිටින්න පුළුවන්. manuss කමේ තියෙනවා ඕනම වෙලාවක නැවත සලකා බලන්න පුළුවන් ගැතිය. ඒ සලකා බලන්න බැරි නම් ඔලොමලයි කියනවා, මෝඩයි කියලා කියනවා, අවිද්‍යාව කියලා කියනවා, අන්ධකාරයි කියලා කියනවා. වචන ගොඩක් තියෙනවා. ඒත් ඒක ආධිනික දෙයක්. ඒක ආමේ ආගන්තුක දෙයක්. ප්‍රകൃති අපිට වෙනස් ඒ වගේම තමයි අපි මේ කරගෙන යන අබ්බැහියට තියෙන ආතාව නිසා අපි වෙන විකල්ප සාකච්ඡා කරන්න කැමතිනේ. ඒක තෘෂ්ණාවෙන් බලපං. ඉතින් ඒ තෘෂ්ණාවෙන් තමයි තෘෂ්ණාව තමයි තුල තියෙන තෘෂ්ණාව හරියට තේරුම් අරගෙන ඒක නිවන් කිරීම හරහා නිවන් ලබනවා ඒකට කියන චේතෝ විමුක්තිය. තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය තේරුම් අරගෙන ඒ හරහා නිවන් ලබන්න යන කෙනෙක් ප්‍රඥා විමුක්තිය. ඉතින් අපි අපි යන ගමනේ කොයි කොයි වෙලාවෙ දෙක අපිට සිද්ධ වෙනවද දන්නේ. ඒක නිසා අපි මේ දෙකටම ගැළපෙන ක්‍රමයකට තමයි ඉදිරියට යන දෙකටම පිටපස්තාව තියන්නේ. ඒක නිසා මුලදීම තේරුම් ගන්න ඕනේ අපි මේ ඉස්සර කතාවට යන්නේ ඉස්සෙල්ලා මේ අපි මේ කරගෙන යන වැඩවලින් අපේ මනුස්සකම විතරයි අපිට ලැබෙන්නේ. ඉන්නේ හර මොකක්වත් ලැබෙන්නේ නැහැ. එතකොට තේරෙයි අපි මේ කරපු වැරදි වැඩ වලින් මානසිකව එහෙම නැස්තිලා නැහැ. ආයෙ ගොඩ ගන්න පුළුවන්. අඟුලි කාරණා ගොඩ ගන්න. පටාචාරාවන් ගොඩ ගන්න. කොයි වැරදි කළා තියෙනවා ගොඩ ගන්න පුළුවන්. නමුත් ඒ ගොඩ ගන්නවා කියන එක ආකස්මික දෙයක්වත් අහම්බයක් නෙවෙයි. මේ නාටකන ධර්ම හරහම යන්නේ. ඒවා ලිඛිතයි. ඒවා ඒවා ක්‍රම වේදයක් තියෙනවා. ඒ නාටකන ධර්ම වල ඉස්ලාම් සඳහන් කරන්නේ අපි අර මතක් කරපු අනුකයිද සූත්‍රේ මතක් කරපු සීලවන්තකම තමයි. නා තමන් නාටකරණය තමන්ට මේ පිටින් කවුරුත් උදව් කරන කෙනෙක් නැහැ. තමන්ටම තමන් අවශ්‍යත්වයක් එන්නේ. ආත්ම විශ්වාසයක් එන්නේ. එහෙම නැත්නම් හැකි සංඥාවක් මේක තියෙනවා. හැකි සංඥාවක් එන්නේ පළවෙනිම දේ තමයි සීලවාහෝ. ඒ නිසා මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජානකගේ උද්ෘතය නැත්නම් ඒ නාටකන සූත්‍රය උද්ෘත කරලා පෙන්නනවා ඉදාවත බෙකෝ සීලවාහෝ එහෙනම් මේ නාටකන ධර්මයේ හදාගෙන යනවා නම් යම් කෙනෙක් මේ භාවනා වැඩ පිළිවෙල යන එයාට භික්ෂුවගේ නම නිකම්ම ආරූඪ වෙනවා සීලවාහෝ සීලමයෝ නෙවෙයි සීලවා ඒ සීලවා කියලා කියන්නේ මම අතට වැඩි හේත සිල්වන්ත වෙනවා එන්නේ එන්නේ එන්නේ සීලේ මම අදි සීල භාවයටපත් වෙනවා කියන්නේ. ඉතින් අපි ආරම්භයේ ගත්තොත් හැම කෙනාම ඉපදලා තියෙන මෛතුන ධර්මය. ඒක දීලයක් නෙමෙයි. අපි ආරම්භයේ සීලමය නෙවෙයි. නැත්නම් ඒක වාදාවක් නෑ ඒක ක්‍රමයේ. එහෙම ඉපදිච්ච කෙනාට සීලය අදි සීලය සමාදන් වීමෙන් අන්තිම ධර්ම ගැන කතා කරගෙන Brahmacharya සමාදන් වීමෙන් එයාට පුළුවන් මේ ඔක්කොමලා Brahmacharya තහළු කරගෙන ඉඳන් මරණය කරපිට පුළුවන්. කියලා අන්නේ විදිහට නැත්නම් හොරකම් කරන ලෝකයේ අපට හොරකම් නොකර ඉන්න පුළුවන්. දෙවියන් කාලණියක් වෙන්න පුළුවන්. කෙනෙක් මේ සතු මරන ලෝකයේ මේ අපේ මම ඊට පස්සේ සතෙක් මරන්නේ නැහැ කියලා අන්නේ විදිහට තමයි සීලය දවසින් දවස දවසින් දවස දිනු කරන්න පුළුවන්. ඒකට කියනවා අදිශීල ශික්ෂාව කියලා. ඒ නිසා සීලවා හෝති. අන්තිම කෙනෙක් තේරුම් අරගන්න ඕනේ මේ සීලය කියන එක ඒකාන්තේ මනුෂ්‍යයෙක් විතරක් තියෙන එක. කම්මසගත ඥාන සම්මාදීකේ පිළිගන්න කෙනාට විතරක් පිළිතර දෙයක්. ඒ යුතුය නම් කෑ වගේ කරන්න බෑ. ඒකට වීමක් අපිමක් කරන්න. අනේ සීලවා හෝති කියන එක ඒ කියන්නේ සිල්වන්ත කෙනෙක් වෙනවා සීලය එන්නේ එන්නේ පරිත්‍යාග කර ගැනීමක් වෙනවා කියන එක නාථකන සූත්‍රයේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උද්දුත කරලා පෙන්නනවා කාටිමොක්ක සංගත සංගතෝ වේති ආචාර භෝතන සම්පන්නෝ අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු මේ පාක්‍ය ඛණ්ඩවලින් පෙන්නනවා කොහොමද සීල වාක්‍යය නමට ගැලපෙන්නේ නැත්නම් සිල්වන්ත කෙනෙක් වෙන්නේ කියලා ශික්ෂාපද සමාදානයේ තමයි ඉස්ලාම් පෙන්නන්නේ. ශික්ෂාපද වලින් ඉහළම ශික්ෂාපද ටික තමයි කාර්යෝස සංවර සීලය කියලා කියන්නේ. උපසම්පදා භික්ෂුවක් සමාදන් කරන්නේ සීලය. ඒකට පාතිමොක්ඛ කියලා නම තමයි සඳහන් කරන්නේ. ඒක උපසම්පදා වෙන්නේ යන ස්වාමීන් වහන්සේ තමක් ඉන්නවනම් ආචාර පරම්පරාවේ යනවනම් මාස දෙකක් විතර උගන්වනවා තියාගෙන මෙන්න මේ ටික දල වශයෙන් දැනගන්න ඕනේ කියලා එතන ශික්ෂාපද 227ක් තියෙනවා. භික්ෂුවකට නම් 318ක් වන්දන කියලා භික්ෂුණියකට නම් ඒ ටික දැනගන්න ඕනේ මෙන්න මේ ටික පැකේජ්. ඉතින් කියනවා මේ ශිල්පද ගානවත් දන්නේ නැත්නම් ප්‍රතිපද රකින්න බෑ. අරක්පත්‍ය රකින්න එක. අට්ටි හරක් කී දෙනෙක් තියෙනවද කියනවා දන්නේ නැත්නම් ඒකගේ බලාපොරොත්තු වෙන්න බෑ හරක්පත්‍ය රකේ කියලා. ඒ නිසා මේ ශික්ෂාපද පිළිබඳව අඩු ගන්න මාතිකා මාත්‍රිකා ටික දැනගන්න තියෙනවා. ඉතින් ඒක තමයි මනුස්ස ජීවිතයක යන්න පුළුවන් ඉහළම තැන සිල්වන්තකම. ඉතින් සිල්වන්තකම අපේ මේ සාහනක පැත්තෙන් බැලුවොත් උපසම්පදා භික්ෂුවක් ඉන්න පුළුවන් පුත්තක්ජනක. රහතන් වහන්සේ නමක් ඉන්න පුළුවන් සාමණේරව නැත්නම් ගිහිව. ඒ වුණාට අර උපසම්පදා භික්ෂුවට වඳිනවා. සාමණේර රහතන් වහන්සේ පු탁ජන වෙ ඉන්න අතිශීල සම්පත් එක්කන වගේ. ඒ නිසා දිහා බලපුවාම අල්ලන්න බෑ කවුද රෝසල්වාන් ලැබෙන කවුද ආර්ය බාහිර පැත්තලක් ඉන්නේ මේකේ තියෙන සීලයෙන් වැඩි මාල් එක්කන වගේ. ඒක ඒකට අර ගුණ සම්පත්තිය හංගලා තියෙනවා. කාටවත් එහෙම මේ අනුස්තිවන් දක්වලා තියෙන තමයි ඔක්කොම දැකලා කියලා කියන කතාවක් නෑ. මේ ශාසන පැවැත්ම සඳහා මේ පද්ධතිය පැවැත්ම සඳහා සීලයක තියෙන වටිනාකම තමයි සිල්වත්යාට ඊට වැඩිය ගුණවන්තයෝ බව වඳිනවා නැත්නම් ආර්යයන් වහන්සේ බව වඳිනවා මොකද මේක මේක තමයි අපි සාමාන්‍ය ගුණතට පෙන්නන්නේ එන්නේ ඒකට ගරු කරන්නේ නැත්නම් එතකොට මේ සාසනික අගයන් ආඩම්බරයෙන් ගරු කරන්නේ නැත්නම් ඒක ඊගාවට තියෙන කිසිම දෙයක් හරියන්නේ නැහැ ඒ නිසා මේක ගොඩනෙකට ඒක කියනකොට බයක් ඇති වෙනවා අපි දන්නේ නැතුව අපේ අතින් සිල්පද කැඩිලා අපි කොච්චරක් වග වෙන වග වෙන්න වෙලා කියනවා කිය මුගා පියෝ නැත්නම් කියන පරිදි කියනවා කියන කොටස් නැතෝ නිතරම තමන් කරපු ඒ ශිල්පත කැඩුනායි කියලා හිතාගෙන පුතුමාකාර හීනමානකට වැටලා. අජුරුවන්ගේ ඉඳලා අන්තිමෙන් ගන්න දක්වා හැම කෙනාම තමන් වෙච්ච දේවල් පිළිබඳ හීනමාන වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒකේ නා මේ දිග බල දැනගන්න වෙන්නේ කතා කරන්නේ. තමයි මේ කතා කරන භූමියේ සීමා මායියාවල් දන්නේ. ඒක දේව නිර්මාණවාදී සඳහන් කරලා තියෙන ancestral guilt කියලා. ඒ කියන්නේ ලෝක නිර්මාණයේදී ඒ ස්වර්ගයේ මවල නැත්නම් පාරාදීසයේ මවල ඒ පාරාදීසයේ ඉස්තිහාස පුරුෂයමවල මේ දෙයනන් කිව්වලු මේ ගහේ ලස්සන ගෙඩියක් තියෙනවා. මේ කණ්ඩේපා කෑවොත් පාප ලබනවා කියලා ගෙදර ගිහලා තියෙනවා. ගෙදර මේකෙන් දෙයනන් කියන දම කෑන්නේ කොහෙ? කොහොම හරි ගහේ ඉන්න සත්වෙක් ඇවිල්ලා අර ස්ත්‍රියවට කියලා දෙනවා ඕක ප්‍රඥාව තියෙන්නේ. කාලකන්ද. කරාමණි කෑ. කනකොට මෙයාට ඒ මෙතෙක් කියලා තිබුණ නැති ලිංගික ගැටුම් පහළ වෙලා ඒක විදියක ඥානයක් පාරලා ඊට පස්සේ පුරුෂයාට කියලා දෙනවා මම මේක කෑලක් කෑවා බක්කාවක් කෑවට පස්සේ දෙන්නක් දෙනා මහතුන සංසේවනට වැටුණා දෙනා දැන් දවසට එනකොට දෙන්නම ලිංගි වාගන දැන් Apple computer එකේ නර කත්තක් ආව Apple දිගේ ඒගොල්ලෝ ඇත්තටම විලෙජ් යන්නේ නෝ ඒ ඇක්සසර් ගිල්ට් එකේ එනවා දිගට ඉරිය කාර්ය වර්ත ගණන් ගිරිය කාලය කියලා අපි සිංහලෙන් කියන්නේ ඉතින් ඒකේ කතාවක් තියෙනවා මේ මොකද ඒක මේ අපේ ආදර්ශා ඒව කරපු වැරද්ද තාපේ අපිට තියෙනවා කියන්නේ. මේ බුද්ධ ආගමේ නෑ. ඒ නෑ ක්‍රිස්තුල් ගිල්ට් එකක් නෑ. ඒක ගැන කතා කරන මේ දවස්වල කොටින් වාක්‍ය කියන උගුරුමේ අපේ ඉල්ලම ඉන්නකොට මේ ගිල්ට් කියන වචනේ සිංහල වචනයක් නැහැ. පරිවර්තනයක් නැහැ. ගිල්ට් කියන වචනේ සිංහල දාන්න බෑ. මොකද අපිට අදාළ නෑ. අපිට තියෙන්නේ සීලය. අපි ඉපදෙනකොට එහෙම සීලයක් නැහැ. සීලමත් උසාන ඉවරදී ඊගන්ටක් වුණා එච්චරයි මේකදී. නමුත් ඒ ඇති කරපු සීලය නිසා වෙනම වාදයක් හදාගත්ත සදාචාරවාදී. අද මුළු ලෝකෙම දුවන්නේ සිංහල බුද්ධාගම. ඒක සදාචාරවාදී. ඒකෙන් කවදාහක් පුද්ගලෙක් වෙන්නේ ඒ සීලය අනුකරණයි. ඉතින් ඒකෙන් අනවශ්‍ය ප්‍රසවාසයක් ඇති කරගත්ත නිසා කාල් මාක්ස් තුමා ලියුවා ආගම් කියලා කියන්නේ අභින් වගේ જાතියක් පුදුම මට්ටමකට මත් වෙන ඊට පස්සේ මාසකට පේන්නේ නැතු වෙනවා. ඒ නිසා සම්පූර්ණ ආගමයි කරන්නේ. ඒකේ නෑ මේ භෞතික වාදයක කොමියුනිස්ට් ධර්මයේ හිත ගියේ ආසෝ මොකක්ද තෝන්නේ අතපිට කාර්ය කරනවා හොඳයි තියෙනවා නම් හිතගෙන මං දිවි ලෝකෙම වවන්නවා. ඔය පරිලම් කක්ක. ඒකල මුළු ලෝකෙටම පද්ධතියක් ඇදුවා. ඒ ධර්මයටම මේ කුරුස යුද්ධ නිසා මිනිස්සු විනාශ වෙන්නේ. ආගම් නිකාය වල තිබුණු රණ්ඩු නිසා මානව විනාශ වෙච්ච එක කිසිම රෝගයකින් ඉතර විනාශ වෙන්නේ. ඒගොල්ලෝ මොකටද මේ විනාශ කරන්නේ? මේ නිවන් යට නැත්නම් මේ මොකද ඉත යන්නේ නැත්නම් කුවක් කරන්නේ. පිළිල අන්තිමට ගිහලා ඒකේ මරාගෙන කන කරන් ඒ මාන්ත කොන තරම් යා. ඉතින් ඒ තරම්ම මේ සීලේ පටව ගන්න පුළුවන් තැන තියෙන ඒකට කියනවා සීලබ්බත කියලා සීල පුත්ත කියලා කියනවා. ඉතින් අන්නේ එහෙම මේ ගොඩේ ඉන්න පෙන්නපු කාරණාව නිසා පුදුමාකාර තෝගයක් අද ඒ තමන්ුත් සීලේ නැතිකම නිසා පේනවා. ඒ සීලේ නැති අයට සෞඛාරණයට ගල් ගැසීම කරනවා. එකෙකුටවත් අයිතියක් නැහැ ගල් ගන්න මොකද කාගවත් නැහැ සීලවන්ත කෙනෙක් මේ ලෝකේ. සීල 100ක් සීලවන්ත බෑ. සීලමේ කවුරක්වත් මේ ලෝකේ නැහැ. එකම තියෙන ගමන් හිතට වැඩි ඉහළට යන්නේ. මේ තියෙච්ච විප්‍රියාස නිසා අපි අපි මේ ලෝකෙට පහළ වෙනකොට මේ සදාචාරවාදය හැම වෙලාවෙම එක්කෙනෙක් එක්කෙනෙකුට චෝදනා කරලා යා මිනිමරුවෙක් කරලා එල්ලල් ගහතිම කරන තරමට අද අපේ සාහිත්‍යයේ අසාධාරණ. ඔක්කොම එකතු වෙලා කියනවා මෝ මිනිමරුවෙක්. ඒකල ඌ එල්ලලා මාන. කවුද මේ එහෙම ශක්තිය? ඒ ඒ මිනිමරුන තීන්දුව කරන එක ඒ වගේ වැරදි කරපු නැති එකේ. මේක අසතියක්වත් ඒලා උදේ විදිහට අසතියක් බෑ යා තාපේ කොට හිල් දනවා කියන කරනවා එල්ලලා මාන දෙන්න හදනවා. ඒ තරම්ම අපි අපේ වලිගය හපාගෙන ජීවත් වෙනවා. මම සීලයට ගියාට පස්සේ ඒකේ තියෙන සීතල ගතියක්, ඒකේ තියෙන සભ્યත්වයක්, ඒකේ තියෙන හැදියාවක්, ඒක හැම කෙනාටම සාමයක් ඇති කරන දෙයක්. ඒ නිසා ඒ සීලය පොදු සමාජයට දානකොට ඒක චිත්‍රයක්. Tamanට ආරෝපණය කරනකොට වෙන චිත්‍රයක්. ඉතින් ඒක හොඳට පටලැවිලා තේරුම් අරගත්තොත් නාටකන ධර්මයක් විදිහට පළවෙනියෙන් පෙන්නලා තියෙන සීලය. ඒක ශික්ෂාපද සීලය කියලා තමයි කියන්නේ සංසිල් රකින්න කෙනාට වැඩිය අටසිල් රකින්න කෙනා හොඳයි. අටසිල් වලට වැඩිය නවසිල් රකින්න කෙනා හොඳයි. නවයේ වැඩිය දසසිල් රකින්න කෙනා හොඳයි. ඊට වැඩිය හොඳයි සාමනීර දසසිල්. ඊට පස්සේ හොඳයි ආතිමොක්ෂ සංග්‍රහ සීල කියලා මේකේ පෙළපතක් තියෙනවා. අන්නේ පෙළපතේ ප්‍රමාණාත්මක වර්ධනයක් තමයි මේ ජීවිත කාලය තුළ සිදු වෙලා නැත්තම් ඉතින් අපි කිසිම දෙයක් උපයවෙන්නේ නැහැ. අරසාවක් ඒ නැත්නම් නාටක කරන ධර්මයක් ඔබ ඇරෙන්නේ ඒ නිසා අපි කරන්නේ මේ වගේ වැඩ දුරට ආවම පරිපූර්ණ පැත්තට කියලා අටදිය සමාදන් කරනවා හිත අලුත් කරනවා දැන් ওই ඉස්සර වගේ නෙවෙයි දැන් මේ මේ විදිහට හඳින්නේ මේ විදිහට කන්නේ මේ විදිහට හැදෙන්නේ කියලා ඔක්කොම නිකන් හරියට දෙකේ පන්ති ළමයකට වගේ ඒ තොරතුරු ටික දෙනවා ඉතින් ඒ නිසා කට්ටිය කැමති නැහැ බාහම ඉතින් කියන මොකද ආයේ දෙන්න ගිහලා ඔක් කරන්න ඕනේ අපේ බාන විතර ගිනිය විදිහට කරන්න බැහැ. බැරි නෑ. අපිට පුළුවන් ඔය ඔපරේෂන් එක අක්කුසිය කියලා හරි අක්කුසිය කියලා හරි කරන්න. මොකද කේන්ද්‍රයක කරනවා විතර ෂුවර් නෑනේ බලන්න. මොකද කේන්ද්‍රයක ඩිසින්ෆෙක්ට් කරලා තියෙනවා. ඒ වගේ මේ ඔලමලකමට කරන්න පුළුවන්. මොන ප්‍රශ්න කරන්න පුළුවන් මොකද? ඒ කියන්නේ යාපු ડોක්ටර්ස්ලා කියලා. යුද බිමේදී ඔය ඇනස්තීසියා මොකුත් නෑ කැපුවා වැඩේ කරා. ඒක ඒක කියනවා සාමාන්‍ය කියනවා නමුත් සම්ප්‍රදාන කෝල තියෙන බව මේ මේ වෛද්‍ය නීති එකතොල ඇටියට බලනකොට ලිලායිසල් ඩිසින්ෆෙක්ට් කරලා තියකට ඩිසින්ෆෙක්ට් කරලා ડોක්ටර් ඩිසින්ෆෙක්ට් කරලා නර්ස් කරලා උපකරණ ඔක්කොම කරලා තමයි වැඩේට බහින්නේ නැත්තම් බහින්නේ නැහැ වැඩේ ඒ මොකද එතකොට අන්තිම කැපෙන පටකොන් අලුතින් විශ්වීජයක් ඒක නිසා වෙන වැඩ කරන්න ඉස්සලා ඒ ජීවාණු හරණය කියන එක නැත්තම් ලෙඩ සුද්ධ කරලා නාවලා ගන්නවයි කියන එක සාමාන්‍ය බුද්ධිය. ඉතින් ඒ නිසා ඒ කාටිමොක්ක සංගත සම්මුතෝ වේකේ ආචාර ගෝචර සම්පන්න. ආචාර ගෝචර සම්පන්න කියලා කියන්නේ තමයි ලෝකෙක ජීවත් වෙනකොට ආචාර අනාචාර සීලෙත් පිළි යුතු නොයුතු කියලා જાති දෙකක් තියෙනවා. අපි මේක තමයි සිතත් විශේෂයෙන්ම කණගිනියට මේක නෑ. ආචාර කියලා කියන්නේ අඩු ගන්න දෙන්නේ කියලා. දෙන්නේ කැවිලා ඇති වෙන මේ ධනියා කෙරේ කුලයා කෙරේ අනිවාර්ය පද්ධතියක් පවතිනවා නැත්නම් ධනියා කුලයා පවතින්නේ නැහැ. ඉතින් මිනිස්සු සංකල්ප ජීවත් වෙච්චි කායික තිබිලා තියෙනවා. පස්සේ තමයි මේ මහා සම්මත ක්‍රමයකට ඇවිල්ලා ආචාර ධර්ම තමයි ওই විවස්ථා කියලා කියන්නේ. ඒක නැත්නම් ඒ ඒ කමිටිය එකට බැඳිලා තියෙන ආචාර ධර්ම. කවුරු හරි ආචාර ධර්ම අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒ සමිතිය යාව පැහැයි කළා. එතන මාර්ග දඬුවම් වෙනවා. එතන ඒවලට අන්නේ ආචාර දන්නේ නැත්නම් ආචාර ධර්ම දන්නේ නැත්නම් අපි මොන જાතින් ආඩි වෙලා හිටියත් හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බලනවා. ඒක සාමාන්‍ය බුද්ධිය. සාමාන්‍යයෙන් කියනවා අපි සංචාරකෙක් වශයෙන් අපදාන රටකට යනවා ඒ රටේ පවතින කල යුතු නොයුතු දැනගෙන යන්නේ කියලා. ඒක නැත්නම් ඒ ගියාට පස්සේ මිනිසුන්ගෙන් සත්කාර ලැබෙන්නේ ආගන්තුක සත්කාරය ඒ වගේම පේනවා අපි විනාශ කරන්න ආව කෙනෙක් කියලා. ඒ නිසා මේ ආචාර ධර්ම දන්නවයි කියන එක අපි දන්නවා මේටාවම ඉන්න බල්ලේ කල්ලපු විදිහට අල්ලපු කමකට ගියොත් ඌ අපනවා. උට ඉන්න පුළුවන් ඌගේ වැයිච්ච විතරයි. එහෙදිට ගියොත් නැට්ට පස්ස ගහගෙන තමයි යන්නේ ඌ. බොහොම අරසාකාරී විදිහට යනවා අතරින් ලොක්කට ගල්ටයක් ගහගෙන නඟුට පස්ස ගහගෙන තමයි යන්නේ. ඌ දන්නවා මුnde තියෙන වැයිච්චි. මුnde තියෙන ශේෂ්ඨ. මේ මැස්සෙක් තමන් මේ ඊට 300ක් විතර ප්‍රදේශයේ තමන්ගේ ආරක්ෂාව තියෙන වෙන මොන හතෙක් ආවත් මේ මැස්සෙක් ආවත් මරනවා. ඉතින් ඒක ඒ කට්ටිය දන්නවා අනම්මන මොනවා වුණත් කතා දෙකක් නැහැ. අනුන්ගේ වීතික්‍රමණයක් වුණොත් සීමා බැන්නොත් මල බැන්නොත් නඩු නැහැ. එහෙම තමයි ඒ රටවල් වල ඒ ඒ තත්තු අතර පවතින මේ ආචාර ඉතින් ඒකම තමයි මනුස්සයත් හදාගෙන තියෙන්නේ අපේ පද්ධතිය, අපේ කමිටිය, අපේ වැඩ නොකිය මෙන්න නීති. ඉතින් ඒක දන්නේ තුව කටයුතු කරන්න ගියොත් ඒ භාවනා කරන අනික කරදරයි. ඒ නිසා අපි පටන් ගන්නකොට කියනවා දුර් ජීවිතයෙන් ගන්න මෙන්න කාර්යකාරණ මෙන්න මෙතන වතුර තියෙන්නේ මෙන්න මෙතන වැටි කිලිය තියෙන්නේ මේ මේ ටික කරා. ඒක දන්නේ නැත්නම් මේක බුදු කරගන්න. එහෙම දන්නේ නැතුව මෙතන ඉන්නවා කියලා කියාම කරන්න බෑ මේ වැඩේ. ඒ නිසා මේ ආචාර සම්පත්තිය Eh, නැත්නම් මේ මිනිස්සු ශිෂ්ටාචාරද නැද්ද කියලා මේ කියන කතාව සීලයේ eh, ප්‍රධාන මාර්ගයක්. හැදිච්ච කමේ ප්‍රධාන මාර්ගයක්. Eh, ආචාර ධර්මපාත. ආචාර ගෝචර සම්පත්තිය කියලා කියන්නේ තමන්ට ගැළපෙන ආහාර තමයි ගන්න ඕනේ. ගෝචර කියලා කියන්නේ ඇත්තටම හරකට තියෙන තරවි. ඒ හරක ලොකු හැඩ තියෙන කඳුළුට යන්නේ කඳුළු දුක් ඇදගෙන යනවා බලන්න. ඒ වගේම ඉලෙක්ට්‍රලා වැටෙන දේවල් එනවා සම්වස විස කණේරු වගේ පැල රබර් තලු වගේ පැල කෑවොත් බඩ බොක් ඇතුලේ ඔක්කොම පොදියක් බැඳලා මැරෙනවා තමයි. උට කන්න බෑ. කෑවොත් වස වෙනවා. ඉතින් ඒක ගෝචරේ දැනගන්න ඕනේ. මේ දවස පුරාම කරන්නේ කණේ ඒ කනකොට වැරදි දෙයක් කැවුනොත් එහෙම. ඒක හොඳට දාන්න. දැන් කැලිය විදිනකොට කාටවත් තේරෙන්නේ නැත්නම් දන්නේ නැතුව ඉඳලා කැලේකට ගියොත් රිලව් කාප් එකක් ගන්න කියලා ඒක මොකද වෙන්නේ? අතු කාලෙක කෑවොත් මොකද නෝ උන් දන්නවා ඔක්කොම. අපිට විදිහ ෆුඩ් සයන්ස් උත් දන්නවා, සිකියුරිටි දන්නවා. ඒ නිසා අපේ වානරයෙන් අපිට තවතකගෙන ඉන්නේ කියන අපේ අත්තගේ මුත්තෙන් ආගන්න එකයි කියන මොනවද කණ්ඩවල කියලා උන් කාලා අපි කෑවොත් හරි. දෙනේ කාලා අපි කෑවොත් හරි. ඒ ඒව තමයි ඒ සත්තු ළඟ තියෙන මොනවදෝ ගෝචරේ අඳුරන ගතිය ඉතින්සේ සඳහන් කර දෙනවා ලෝකේ සත්තු විහිදෙන්නේ ගෝචරය. ආහාරය. වික්‍රමට ගෝචර තනක් තියෙනවා. සත්‍යපට්ඨානේ වඩන්න සුදුසු තැන තියෙනවා. වෛශ්‍යාගාර, දීමහල්, ධාන්‍යාගාර ඒ වගේ තියෙන තැන් වලට යන්න එපා. ගිහිල්ලා ඒ කරන්ට යන්නත් එපා. දක්කුණ්ඩ බය නම් ගෝණිය වල හදන්න යන්න එපා. ගෝචර සම්පත්තිය. ඒක තමයි සම්පජන්‍ය හතරේ කියන ගෝචර සම්පජන්‍ය කියලා මම මෙතේ නැගිටලා යන්න හදනවා තැනකට මෙතනදී මට යම් විදිහකට සත්‍ය සමාධිය හරි ගියාම අතනට ගියාට පස්සේ ඒක කැඩෙනවා. මේ ලස්සන විවේක තැනක ඉඳලා ඒක තමයි යන්නේ. කොච්චරද අඳුරන්නේ. කොච්චර අඳුරන්නේ නැත්නම් ඒ දන්නේ විසම භූමි වල තමයි වඳුර හැදෙන්නේ. සමභූමි වල එන්නේ නැහැ මොකද සමභූමියේ මිනිස්සු හැදෙන්නේ. විසම භූමියේ තමයි උන්නේ. ඒක දන්න මිනිස්සුන්ට ඔකට එන්න බෑ. ඌ ඒක හොයාගෙන කනවා. ඉන්නවලු ඔතන නිකන් හිතුවක් කාරවද්ද. උන් කරන්නේ සමබිමට යනවා. සමට ගිහම වැද්දෝ කරන්නේ වඳුරලාට දානවා ගස්වල. ඉතින් වඳුරා ගිහිල්ලා පැනලා අත අල්ලගත්ත ගමන් අත ඇලවෙනවා. ඊට පස්සේ අණින් කපි ගන්නවා. ඊට පස්සේ කකුල් අක්‍රමයිලා වලිගෙත් ගන්න පස්සේ වාර මේ ඇද්දාවිලා මාසත් ඇවිලා කැමැත්ත විදියට මරණ කරනවා. අර උදේ භූමියේ ඉන්නවා විෂම භූමියේ දන්න මිනිස්සුන්ට දෙන්න යන්නේ. ඉතින් වගේ අපිත් තියෙන නහර නැති. නහර වැඩි වුණ ඉන්නවා ඉතින් ඒකට උන් කල්ල කඩාගෙන යනවා. ගියාට පස්සේ අමාරු වැටුණාම අර භාවනා කරන්නේ සතිය කරන්නේ සදා කරන්නේ අපි අර විතක් කරන ගියේ ඒ ගුණධර්ම පාවිච්චි කරනවා. ඉතින් බලම ආචාර ගෝචර සම්පත්‍ය අනුව තමයි මනුෂයා යන්නේ ඇති කේල් ගා ගන්න දයන්නේ ගොල් ගා ගන්න දයන්නේ කියලා පැරණි මිනිස්සු මිනිස්සයා තියා බලන්නේ එකපාරින් බලන්නේ. ටිකක් ඇසුරු කරලා බලනවා මෙයා මොකාරද මේ ඉඳ හදන්නේ කියලා. ඒක ගන්න දැන් පොල් ගහ ගන්න දැන්. දැන් ඇයි ඩෙන්ටි කාඩ් එක දුන්නා પાස්පෝර්ට් එක දුන්නා ඕන තේ බාරගෙන. මේකේ දාගම પાස්පෝර්ට් එක ගන්න යන්න දෙන්නේ. ඉතින් ඒ කතා බෑ. ඒක ආවට ගියාට රාජධානියකට එන්න බෑ. චෙක් කරනවා හතර પાස්පෝර්ට් මොකද ඒව තමයි ඉතර තිබුණු ක්‍රම. දැන් මේ තාක්ෂණික වෙනස් කළ තිබුණාට මේ ආචාර ගෝචර සම්පත්‍ය ඕනෙම ගෝත්‍රිකයන් අතර කිවිලා තියෙන දේ ඒගොල්ලෝ නඩු සිදිලක් නෑ මරලා. ඉතින් ඒ වගේ තමයි සත්‍යපත්තහනේ වඩන කෙනා අභෝචර තැනකට ගියොත් අජීවයි. අධ්‍යාත්මික සමාධියක් ඉවරයි. ඊගොල්ලෝ අපි කොච්චර මහන්සියට හරියන්නේ නැහැ. මේ ආචාර භෝචර සම්පත්තිය සීල සමාදානයට පවා අත්‍යවශ්‍යයි. ඒක නිසා අපි ලොකු සංසි කියනවා භාවනා කරන්නේ නැතුණත් තමයි කියන්නේ. භාවනා කරන පිරිසක් එක්ක ඉහියට වැඩ කරන පිරිසක් ළඟ හිටියා ලැබෙන ভাইබ්‍රේෂන් එක ඒ කම්පන වේග හොඳයි ඔය මොන જાති කෙරුවා ඒ නිසා පුළුවන් විදිහට මේ ආචාර ගෝචර භූමිය තුළ හැසිරෙන්න කියන අප්පගේ පියවුරු මේ අනුව හැසිරෙන්නේ කියලා කියනවා මල පැන්නොත් දඬුවම එනකොට පමා වෙනවා ඒ නිසා යෝගාවචරය අර සීලේ හරහා ආචාර ගෝචර සම්පන්න අනුමතේසු වජ්ජේසු බයදස්සාවි පුදා ශික්ෂාපදයක්වත් කඩන්න නැතුව රකින්න ඕනේ එහෙම නැත්නම් මේ පොඩිපත කරනකොට කමක් නැහැ කිව්වොත් කොහේ යන්නේ? ඉතින් ඒ ලොකු සම්මානගේ කියනවා මේ බ්‍රාහ්මණ දෙනේ කැලේ විදිනකොට ඒගොල්ලන් අනිවාර්යයෙන්ම මල පහ කරාට පස්සේ හොදන්න. ඒක න්‍යාය ගන්න. දෙන්න කැලේ යනවා දන්නේ නැත්නම් දෙන්නටම බඩ යනවා. දෙන්නටම ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ වතුර ගන්න ඕනේ. කරන දෙයක් නැතිකමට වැඩේ කරලා දැන් දෙන්න දෙන්න මොන බලන්න කියනවා වතුරකට කොහොමද හොයන්නේ කියලා. ඒක කිනුට ගහකට යන්න පුළුවන්. යා කියන උඩට ගිහිලා ගහකව කරනවා කියනවා. අච්චර ඈතකින් මට මේ වතුර පේ. ඉතින් යට ඉන්න කෙනා කියනවා ඔබ එහෙනම් වතුරේ හේතු වෙනතර කමන්නේ උදක සූත්‍රය දැකීමෙන් සිද්ධ වෙනවා කියලා හිතා ගන්න. වතුර දැකපුවාම අතපැත්තේ හේදෙනවා වගේ. ඒක උඩින් එකන මේ මේ කියන පල්ලෙන් එන මම දැකපු නිසා ඔයත් සුද්ධ සිටු උතුනේ උනේ සිටු නැහැ කියලා හිතනවා. පතර දැකපු කෙනෙක් දැකපු නිසා. ඒ වගේ එකක් සාහලු කෙරුවට පස්සේ තියරිස් හදා ගන්න කිලෝරක් නැතුව. ඒක ඕගොල්ලන්ට හදාන්නේ ඒක දකින්න මහාන වෙනවා. මහානට පස්සේ ඒ දින නිදහසට කරුණු කතන්දර යහන්න ගියොත් මේකත් ලෝකයක් ධර්මාන්ත කියලා හිතෙනවා. ඉතින් පැවිදෙන් ඉස්සලා අවුරුදු 8ක් මම ට්‍රේන් කරා. ධම්මික හඳුන්වලා මෙන්න මේකම තැනකට ගියා හදාන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තමයි මේ සීලවන්තය වශයෙන් පෙනී හිටින්නේ. ඒගොල්ලෝ තමයි අනිකාට සීල දෙන්නේ. මේ කෙරුවා නම් මේක. ඒක හංගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා කාටරි අවශ්‍ය නම් ලෝකෙ තියෙන ප්‍රධානම ආගම් වල දේශපාලන ප්‍රතිහාර පොඩක් බලන්න. ඒ වගේ කැත වැඩ කරපු ඒ වගේ මේ දැක දැක දැනන අපරාධ කරපු එකත් අපි ඇත්තටම තාම ඉගෙන ගන්න ඉන්නේ බෞද්ධ සාමයේ ටික ඉගෙන ගන්නවා ලෝකයේ තියෙන ප්‍රසාර ප්‍රධාන ආගම් වල කිසිම බයලජ්‍ය ගතිය ඒ පොඩි කුඩා ශික්ෂා ප්‍රඥා මම ලොක්කයි නම් මට ප්‍රශ්නයක් නෑ බල තමයි රකින්න මම ඉන්නේ බලක මේ සීමා මායිතාවල් කියලා දෙන විතරයි කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ විසින් තමයි බලයක් පවරගෙන අනුන්ගේ නීති හදන්න හදනවා. ඉතින් ඒ වගේ දෙයක් නෙවෙයි මෙතන කියන්නේ කාටවත් කවුරුත් විසින් අධිකාර ශක්තියක් නෙකිය නෑ. Taman දැනගන්න ඕන Taman මේ කුඩා හෝ ශික්ෂාපදයක් කැඩුණොත් කැඩෙන එක නම් අනිවාර්යම වෙනවා. ඒක හැල්ලුවර දාන්න ඒක මූලතරම හදන්න එපා. ඒක ඊට පස්සේ නොකරන ආයති සංවරයේ පිටලා සිල්ලොතේ ගාඩ ගිහිල්ලා කියලා. අර මෙන්න දෙයක් වුණා. මම ඊට පස්සේ නොකරන ඔබතුමා ඉස්සරහම සමාදන් වෙනවා කියලා ඒ තියෙන බය නිකන් පවට ඇති බය සාලජ්ජාව කියලා කියනවා. අනුමත්‍යේසු වජ්ජේසු බය දස්සාවිනෝ කියලා කියන්නේ බයලජ්ජ දෙකට කියන නම්බේ. ඒකට සදාචාරවාදී කියනවා නැත්නම් ආචාර ධර්ම කියලා කියනවා. ඉතින් අද දැන් නැතු ඇති දැනගන්න මේ විද්‍යාව කියන වචනෙත් කවදාහක් ආචාර ධර්ම කියන්නේ. විද්‍යාවට යන්න ආචාර ධර්ම නැති කරන මූල පදනමක ඉන්නවා. ඒක නැතුව ඒක කියන්නේ නැතුව තමයි අද විද්‍යාව කියන්නේ ලබන්නේ. අපි මුංචි කාලේ මේ විද්‍යාව පිළිබඳ සෑහෙන පුස්තකයක් තිබුණා. ඊටත් අධිකාර මාර්ගය. ඒකේ මේ සත්තු ගැන දැනගන්න සත්තු මනලා සත්තුගේ ආහාර පද්ධතිය මේමයි ස්නායු පද්ධතිය මේමයි ඒ කපන එක ඉතින් හරි ලොක්කොරක්. අපි අවසාන කාලේ තාමත්ම කනගාටුමාලු මම මොකද්ද මේ ලංකාවට අමුලන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඒ ළමයින්ට ඔක්කොම කැරබොත්තු ටික මරලා දෙන්නේ මම පණුව ටික මරලා දෙන්නේ මම කිම්බන්ඩ මේ පොඩි කොළන් හරි මොනවාරි දාලා ඌ කලන්ත කරලා දෙන්නේ මොකද මම හරි ආසයි මම දක්ෂේ ආලු ගෝසුවා ඒකට විකල දෙනවා අනික කටි අනේ අනේ මට මේ කරලා දෙන්න ඔකේ මම බයෙන් දැන් නැහැ කියලා කරලා දෙනවා මට කිසිම ඕනකමක් තිබුණා අපේ අම්මලා තාත්තලා අපේ ඉස්කෝලේ ගිය උකට නෙවෙයි. ඒ කඩා ඒ කඩාවට පස්සේ බය නැතුව ඊට පස්සේ චිත්තයක්. අපි කිසිම තැනක උගන්වන්න නැති දෙයක් තමයි මේ විද්‍යාව කියන එකට බයලජ්ජ නැති. අතික ප්‍රසිද්ධම දෙයක්. ඒ නිසා ඒක දිනු වෙන දිනු වෙන මිනිස්සුන්ට පුදුමාකාර මානසික අසහන වල අර කිවිච්ච බයලජ්ජ කිවිච්ච සම්පදාය පැත්තක දාගන්න. බොහොම විප්ලවකාරී කියලා විදිහට යන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ විද්‍යාව සහ බයලොජි දෙක එකට යනවා කියන එක පැට්‍රෝල් දිනනවා. වෙන්නේ. ඉතින් නමුත් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. බයලොජි දෙක සායිතෝ. එහෙම නැත්නම් ලංකාවේ කියන්නේ. එහෙම කරන කාලේ ලංකාව ඉස්ලාම මේ වාරි කර්මාන්තිකට. ඉස්ලාම වාරි මාර්ග ක්‍රමයට ජලයෙන් උයන් හදාගත්තා. එහෙම නැත්නම් ජල වායු කර්මාන්ත මෙච්චර විශාල ගොඩනැගිලි හදන්න. පුදුමාකාර ඥානයක් තිබුණා. දැන් එකක්වත් නැහැ. දැන් ඒක ඔක්කොම අභාවයට ගිහිල්ලා තියෙනවා. දැන් ওই බැකෝ එකක් ගත්තාම බුල්ඩෝසර් එකක් ගත්තාම කිලෝර කියලා කපාන කපාන කපාන යනවා. ඒක නිසා ඒ ආචාර ගෝචර සම්පත්තියේ අනුවත්තේ වර්ගයේ බයිදස්සාවිනෝ කියන එක කාබාසිනිය කෙරුවේ සලසුන් සහිතව. භෞතික දේවල් දෙකෙන් කනස්ත වෙනකොට ආධ්‍යාත්මික දේවල් නම් මොකද්ද එකකින් ආසියාකරයේ බේරුණා මේක. බටහිර ඉන්දියා කඩාගෙන. දැන් ඒගොල්ලෝ එනවා ආසියාකරයට කොහොමද මේ මිනිස්සු මේක රැකගත්තේ කියලා බලන්න. තේන්නේ අපි තුන්වෙනි ලෝකයට තමයි. අපිට දිනුනේ බැරි જાතියක් කියලා. දිනුනේ බැරි මොකක්වත් නෑ. අපි යම් මට්ටමකට ගියම අපි ඔය ඇති අපිට එන ඔයින් යහට අපි කොහොමද කරන්න ඕනේ. බටහිර ලෝකේ හම්බ කරන මනුස්සයර කිසිම සීමාවක් නෑ. කවදාකවත් ඇති වෙන්නේ නෑ. ඒක ඒක ඇබ්බැහියක්. ඒක සූදුවක්. ඒකවල කොච්චර ගස්කොලක් කපන්න වෙනවද? කොච්චර පරිසර දූෂණය කරනවද? කොච්චර සූරකෑමක් සිද්ධ වෙනවද? ගන්නක්. ඒ කාර්මික විප්ලවයේදී මිනිස්යාගේ හිත යකඩුණා. එතකොට මිනිස්සු මිනිස්සු જાතියක් හිටියේ. අපේ ලංකාවේ කීකරක් ගහුවද කියලා බලන්න. ඔයිල අපේ જાතිය දරුවෝ උඩ දාලා බයිනෙත් වල්ලා තියෙනවා. ඉතින් අපි ම්ලේච්ඡ જાතියක් අපි ඇවිල්ලා හේතුව සදාචාරයක් නැති જાතියක් කියලා අපිව දැක්කේ මේ පරිසරය රකින්න. බොහෝ හිමීට යන්නේ. සාමාන්‍ය දෙයක් කාල සතුටින් ජාතක ඒගොල්ල කිව්වේ නේද? පරිසර රැකියාම නැහැ. බලියෙත්ේ තමයි වැඩ කරන්නේ. ඉතින් අපි ජීවිතේ හදනවා කියන්නේ ඔතෙන් යනවා. ජීවිතේ දාකේ. ගිය ඔක්කොටම ඒ අදාළ පනිෂ්මන්ට් එක එතන එතන ලැබෙනවා. මොකද සමාජික කර්මාවෙන් ලැබෙන්නේ. ඒක අනුමතේසු වජ්ජේසු බයදසාවෙනෝ කියලා කියන්නේ මේ අනුකුඩා ශික්ෂාපදයක පවා බය නැති ජීවත් වෙන්න. ඒකෙන් කියන්නේ අනුකුඩා ශික්ෂාපද කඩන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. කැඩෙනවා. ඊට පස්සේ ගුණෝතේ ළඟට ගිහිල්ලා සිල්වතේ ළඟට ගිහින් ඒක ප්‍රකාශ කරන්න. මම ඉස්සරහට මේක නොකරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මේක ගාල කඩලා හරක් පිටෝගේ. ටිකට යනවා මිසක් ඉතින් මේ සත්‍යමත් කළා වැඩ කරනකොට අපිට මෙන්න මේ වගවීමක් එන්න පටන් ගන්නවා. අපි කරන වැඩවල සතිය වැඩෙනකොට සම්ප්‍රඥාණය එක පටන් ගන්න අපිට තේරෙනවා මේ වැඩෙන් කාටරි හානියක් වෙනවා මේ වැඩෙන් පරිසර දූෂණය වෙනවා මේ වැඩෙන් සුවකෑමක් සිද්ධ වෙනවා කියන එක නිකන් ඒක මේ පොතේ දැනුම නෙවෙයි මිනිස්සෙක් ළඟ තියෙන මනසක් ඒසා සත්‍ය මට්ටමට ගියාට පස්සේ ඒන සම්පජන්‍ය පිළිබඳ කවුරුද දන්නවනම් අපිට අර සුද්ධවන්තයෙක් වීමේ වැඩපිළිවෙලේ පළවෙනිම ලැබෙන දේ තමයි සතුටක් වෙනකොට ඒ අමුතු ඥානයක් පහළ වෙනවා මේ ප්‍රාත්තල් ගන්න තේරෙන පටන් ගන්නවා වෙන වැරදි වල ප්‍රාත්තල් ගන්න තේරෙන පටන් ගන්නවා මොකද එනකොට ඒකවත් අරන්ද තවත් එක හේලි කරලා ගුණෝත්තර සිල්ලුතුන් එක ඉඳ පටන් අරගත්තොත් අනුමත්තේසු අජේසු බය දර්ශනික අපේ යන්ත්‍රය ඉතාම සියුම් දේවල්ට සුසර වෙන පටන් ඊට පස්සේ සමාදාය සික්කති සික්ඛාපදේසු මේ ශික්ෂාපද කවුරුත් ඇවිල්ලා අපිට පටවන එකක් නෙවෙයි තමන්ටම තේරෙනවා මේ සමාධිය ප්‍රඥාවට යන්න නම් මේක මූලික අවශ්‍යතාවය. සීල පරිභාවිතෝ සමාධි මහකලාවෝ තුමාකා. යම් කෙනෙකුගේ සීලෙ එන්නේ එන්නේ දියුණු වෙනවා එයාට සමාධිය මහා මහා සමාධි ඵලයේ මහත්ඵලාවනි මහා විශාල ආනිසංසයිත සමාධි නිකම්ම එකට ගන්නවා. ඒ නිසා සීලේ පිළිබඳ තියෙන සතුටමයි සමාධිය. අමුදිනවල හතරක් ඇති වෙනවා මම වෙන්දට වැඩි සීලක ඉන්නවා කියලා ඒ ඒ මනාපේ එතන පරියන්ගෙට ගිහලා වාඩි වෙලා ඉතින් ඒ කියන මම කවදාකවත් මෙහෙම මට මේ වගේ විවික්යක් හම්බෙන්නේ නැහැ බුදු කෙනෙක් පහළුනේ නැත්තම් ඒ ශික්ෂාපදයක් දැන් ශික්ෂාපදේ විතරක් නෙවෙයි කය හොල්ලන්නවත් නැහැ කය දුස්චර්ත නෙවෙයි කය හොල්ලන්නවත් නැහැ වචනේ දුස්චර්ත නෙවෙයි කතා කරන්නවත් නැහැ කියන්නේ මේ Taman රකින්න සීලය සමාදන් වෙනවා ඕක තමයි සමාධිය එහෙම නැත්නම් මේ ඉහහට අහම් වෙන මේ බුදුරත් දීදෙන එකක් වගේ එකක් නැත්නම් දිවි ලෝකෙට පැනපු ඊමඟක් වගේ එකක් ආහාර දෙයක් නෙවෙයි සමාධිය කියන්නේ. තමන් රකින්න සීලය පිළිබඳ සතුටු වෙනවා. යම් කිසි කෙනෙක් මේ සීලයක් රකින්න ගමන් කනගාටු වෙනවා නම් අමන. ඒක සීලකට පරාමාශයක් වෙනවා. ඒක නිසා මේ සීලයම ඔසවා කරන ධර්මයක්, නාටකන ධර්මයක්, ඉදිරියට تعلق කරන ධර්මයක් පාඩපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට දැනගෙන සීලවත් වෙලා ආත්මෝකයේ පිටලා ආචාර වෝචර සම්පත් දැනගෙන පටන් ගන්නකොට නැති බව දැනගන්න. ඒක තමයි ස්වභාවය. ඒක තමයි වටිනාකමත් ඒකයි. එහෙම අරගෙන අනුමත්තේසු අජ්ජේසු බයදස්සාවෙන් කිව්වා. අනුකුඩා කරද්දකවත් මීට පස්සේ වරදේ නැදෙන්නේ සමාදාය සික්කති හික්කාපදේසු අධිශික්ෂාවට පෙළඹෙනවනම් ඒක එයාට තේරෙන පටන් අර ගන්නවා මම දුස්සීල වෙහිටපු කාලට වැඩිය දැන් පුදුමාකාර ඔසවතදී නැත්නම් ආර්ය භාවයටපත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපිට දෙපැත්තම ඉඳ තියෙන. දුසිල්වතුන් මේක එකතු වෙලා ඉදරම් පිළිවිවේ යෙදিলা පරිසර දූෂණය කරගෙන අනුසූරා කමින් මේ කටයුතු කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒකේ ආධිනවයේ දැනගෙන මේ ශික්ෂාපදයක් සමාදන් වෙලා මෙහි කරන වැඩේ කරන්න ඉතිතියි. ඕනම චිත්තක්ෂණයක් තියෙනවා. දෙපැත්තෙන් ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ මේ සීලේ පැත්තට මේ විදිහට تعلق කරගෙන යන අය මම දන්නේ මම මේ අවුරුදු 40 තුලම දැක්කා. සීල් දැකලා සීල් දැකලා සීලේ සතුට වෙන්නේ නැහැ මම දැකලා. ඒගොල්ලේ සීලේ නිකන් කන්නේ නිකන් ලුණු දෙයක් ගන්නවා. දෙහිලේ ලක් කරනවා. ඒ සීලේ රකින්නකොට මුණ අට කරගෙන එන ගාස්ස ලෝම පිටිනේ වගේ තියාගෙන මල්ලා කරදරයක්. පොල් කටු මාලේ දාලා කරනවා. ඒක කියනවා සිල්වන්ත වෙන්නේ ඉස්සලා විරාම සංකාරට බැඳෙන්නේ කාමයෙන්. සිල්වන්ත වුණාට පස්සේ සංසාරයට බැඳෙන්නේ ද්වේෂයෙන්. සිල්වන්ත දෝෂ ළඟින් නැහැ. පුදුමාකාර තදවිල්ලක් ඇති. හොඳට චෙක් කරලා බලන්න ඕගොල්ලෝ ඉන්නේ ඉස්සලා ඒක ජීවිතේ හින්දා කරපත් ජීවිතේ. ඒ හොඳම චර්චේ තමයි මේවා කියන්නේ කියලා මම බැලුනා. මෑනියුල් කියවලා. ඊළඟ ඉස්සලා ඉතින් ඉන්නේ අදින් ඉස්සලා හරිය ෂෝ. ඉන්නේ ඇන්දනේ පුදුම ලඩක් ඒක. දෙන්නේ ළඟදී ඇන්දලා. ඩයිනමයිට් ගන්න. මේ පොඩ්ඩක් මාළු වල ලුණු අඩු වෙන්න බෑ. උපුරු. සාම්භියත් ඒ වගේ ළමයි පිළිමිත් ඒ වගේ තමයි අපිට කියන්නේ ඒව වහගෙන ඉන්නේ. මේ කියනවා මේ හිතකලත් එක්ක. ඒ නිසා පැවිදි ලෝකේ කියන්නේ අමුතු විශ්යක්. මුළු පැවිදි ලෝකෙම අමුතු විශ්යක්. ඊට පස්සේ ඒක සීලබ්බත පරාමාශයක් වෙනවා. ශිල්පති රැකින් රැකින් කොටු වෙනවා. තමයි මොනවාක්වත් අතපය දිග අරගන්න බැරුව හිර වෙන පටන් ගන්නවා. ඉතින් ඒක සතියට අහු වෙනකොට පේන්නේ සතිය තියෙනවා නම් තමන්ට විතරෝම අසහනයක් අපි දැන් සතිය වෙනකොට මේ කොම නැතිලා සාහන්ති ඇවිල්ලා ඒක නෑ. සතියෙන් පළවෙනි වෙන දේ තමයි ඉරිටේෂන් එකක් ගෙනත් දෙනවා. සතිමත් වෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා කරන වැරදි ටික ඔක්කොම ටික තේරෙන්න පටන් ගන්නවා ඒක සතුටු වෙන්නේ සතිය නිසා මට වෙනද නැති මේ අසහන දීලිකයක් කියන එක සතිය ඇතිවීමේ ලකුණක් කියන කෙනෙක් මම ජීවිතේම දැකලා ඒගොල්ලෝ කියන ඒ අසහන නැති කරලා දෙන්නේ කියලා කියන රතිවරයි මේ සතියෙන් ලැබෙන ආනිසංසය තමයි මට ඉස්සෙල්ලා දී නුරුස්නා ගැටයක් මේක දැකලා මේක සතුටින් වාර්තා කරන කෙනෙක් මම තාම දැකලා. මටත් මේක තේරුණේ දැන් අවුරුදු 10කට 15 විතර ඉස්සෙල්ලා. මේ කියෙද්දි සතිය දිගට වඩන්න මේ සතිය වඩන්න ගියාම ඇතුලේ මේ නුරුස්නා ගතිය, ගැටුම්කාරී ගතිය තියෙද්දි ටිකට සතිය වඩනවා කියන එක ඒක මේ ගේස්ට් ග්‍රේන් කියලා කියන්නේ. කියන්නේ අතිශෝත ගාමි කරා. මොකද සතියමත් වෙන්න වෙන්න වෙනස නොදැනෙච්ච දේ ඉද්දෙන්න පටන් ගන්නවා. දැවිත පටන් ගන්නවා. එහෙම නැත්නම් පිටේ වනේ කියන වීම වගේ වෙන වගේ පසුබස්ස දික්කන්න බැරි වෙනවා. එහෙම නැත්නම් වනමුකේ පාදවකට පස්සේ විදෙන්න පටන් ගන්නවා. මෙන්න මේක සාකච්ඡා කරමු දෙන්නු තේරෙනවා. මේ සීලෙම පටවල තේරුම් අරගත්තොත් ඒ කෙනා මේ උසක්කර මායය දානවා. පොල්කටු මාලයක් දාගත්තා වගේ අසීතියට විදෝ. මොකද ඒක බුදු කෙනෙක් මේ සීලේ දීලා තියෙන මේ නිකන් ඉන්න මිනිස්සුන්ට වාද දෙන්නද කියලා. එහෙම නැත්නම් මේ සීලේ අඳුනන්නේ නැහැ. අනුසු සීලය අඳුරන්නේ අපේ සාමාන්‍ය ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා කියලා තියෙනවා. නමුත් නියම සීලයෙන් ආර්යසංග වර්ගයේ ප්‍රඥාවට පස්සේ ප්‍රඥාන්ත දෙකක් තියෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඊට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය. ඒකවල තියෙනවා සීල කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ඉස්සෙල්ලම පිටි බඳගත්ත බරක් වගේ කියන්නේ අදින්නේ. ඒක තමයි ඇත්ත. ඒක තමයි හැරෙන්නේ. ගිහිලා ගිහිලා ගිහිලා කවදාවත් ප්‍රඥාව පහළ වෙච්ච දවසේ ඒකට කියන්නේ විද්‍යා දදාති විනයක් කියලා. විද්‍යාව පහළ වෙනකොට විනයක් එනවා. ඒක හුඟක් වෙනස්. එයා ඒක දන්නවා මේ මේ ඒ විනය නැතුව යන්න බෑ. ඒ ඉස්සෙල්ලා විනය වරක් කරගෙන යන්න. ඉතින් එයා ඒක දාපියන කතා කරනවා. සාකච්ඡා කළා කියලා දෙන්න ඕකම තමයි. වැඩිට බහවම මේ නුසුස්න ගැටයක් එනවා සීලෙත් එක්ක යනකොට. ඒ නිසා සීලිය ආකාරයෙන් ගත්තේ පහ. සතිය ආකාරයෙන් ගත්තේ පහ. මේ කාගෙන යන ගමනේ යන කවදා හරි තමන්ට ප්‍රඥාව වහුණාට පස්සේ එයාට ඊට පස්සේ තියෙනවා මේ සීලෙක තියෙන වටිනාකම. සීලෙ නැතුව යන්න බෑ කියලා. ඒ දෙන්න එනකම් මේක ආධුනිකයට අවශ්‍ය කරපත්‍යක් තියෙනවා. නිසා බුද්ධෝත්පාද කාලවල කාදාකත් මේක නතු කරනවා. බුද්ධෝත්පාද කාලවල පොට්ටක් පුදුජානාති කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙනක අමාරු දාගන්නේ මේක හරියට බීගියක් කන්නවා වගේ. මේක නෙල්ලිගියක් කන්නවා වගේ හරිම පැංගිලිය හරිම ඇඟුල්. දැන් කාම කාම යනකොට ඉඳක් කියලා ගියාම මේ ටික දිය කණිරස වේගෙන එනවා. ඒ නිසා මුල් කාලේදී සත්‍යයෙන් කරගෙන යන්නේ. ඉතින් අද අද බැලුවොත් මේ සුඛේ තියෙන මේ සීල ශික්ෂාව දිහා පිළිසිතියා බැලුවොත් උකුරු දෙන්නේ සීලපත පරාමාසය. කරන දෙයක් නෑ. කවදා හරි තේරුම් ගත්තොත් මේ මිත්‍යා දෘෂ්ටිකෙන් කරන මේ කරලා තියෙන්නේ දෘෂ්ටි හරියට ගන්න සීලේ තියා බලනකොට ඒක සම්පූර්ණ වෙනස් කතාවක්. ඒක සිද්ධ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට. එතෙන්ට යනකම් සීලයෙන් සමාධිය ප්‍රඥා. අපෙන් කියන්නේ ප්‍රඥාවෙන් තමයි සීලය සමාධිය හැදෙන්නේ. කොතනදීද මේක මේ මාරුව කියන එක තමයි බොච්චංග ධර්ම කියන්නේ. බෝධියට අපි හැරුණාට පස්සේ ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා සීලයක් රකින්න. අනිවාර්යෙන් ප්‍රඥා ලෝකෙන් දැක්කම පස්සේ විතරයි විද්‍යාද දාති විඥාන කියන එක වෙන්නේ. ඒක නැත්තම් තේරෙන්නේ ඇයි ඉතින් ලකින්න ඕන. අපි හිතනවා ඉපද නැති වුණාට මොකද මේ? භාවනා වරන් කරන්නේ කියලා ඔලොමල තමයි. ඉතින් මේ වෙනස සිද්ධ වෙයිද මේ වැඩමුළු වෙයිද නැද්ද කියලා නම් මට විශ්වාස කරන්න බෑ. නමුත් අපි යොමු කරවන්නේ මේ සීලේ රකින්නේ ගුණෙක් පරාදිනවා වගේ නෙවෙයි. ඒක මේ ප්‍රඥා ඇහින් බලලා දී කියලා. අන්න ඒක දකින්නාතෙක් සතියෙන් සීලෙන් අපි මේක පැංගිරිය කාගෙන යන කවදා හෝ වෙනස ඇති වෙච්ච දවසක මට ඒක පටන් ගන්නවා බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාවක් ලැබුණා. ආස්වාදයක් ලැබුණා කියලා කියන්නේ අස්සසිලක් ලැබුණා කියලා කියන්නේ මේ සීලයේ තියෙන වටිනාකම තේරුම් ගැනීම සඳහා. ඒ සඳහා අපි මේ ධර්ම දේශනාවත් ඒක වාසනාව වේවා අපි ගන්න ප්‍රයත්නයක් ඒකාන්තයෙන් අපේ පළවෙනි පන්තියේ ඥානෙ පිට ඒක වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සිල් දිනාට සනසි මුදා වේවා නාත වෙනවම පහළ වේවා සුවපත්ත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝද perfetta